හොඳයි එනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි මේ ශිසු බෝධ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ කරගෙන යන භාවනා වැඩමුළුවේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහායි අපි වෙලා වෙන් කරගෙන තියෙන්නේ ඒක නිසා මෙතන ඉන්න බොහෝ දෙනෙක් මම හිතනවා ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අය නිසා අනිත් අයටත් ආදර්ශයක් විදිහට සාකච්ඡාවට සම්බන්ධ වෙයි කියලා තියනවා දවසට පිළිසට වෙලාවට සුදුසු ප්‍රශ්නයක් හෝ සාකච්ඡා කළ යුතු තම තමන්ගේ භාවනා ජීවිතය ආදාළ යමක් තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සුපත් සමිත භාවනාවක් කරනකොට මුල සංකාරී වෙනකොට ධාතු ලක්ෂණ වැටෙනකොට මෙහෙම කරනවා. සමිත භාවනාවක් කරනකොට මූල කර්මස්ථානයේ ඉන්නකොට ධාතු ලක්ෂණ වැටෙනවා කියන එක වෙන්නේ නැති දෙයක්. සමතේදී එහෙම ධාතු මේ වලට බැස ගැනීමක් වෙන්නේ ලක්ෂණ උපනිඥාන ආරම්මන උපනිඥාන කියලා භාවනා දෙක වෙන් කරන්නේ එහෙමයි. ආරෝහණ උපනිඥාන කියලා කියන සමත භාවනාව, ලක්ෂණ උපනිඥාන කියන්නේ විපස්සනා භාවනාව. සහ ධාතු මනසිකාරයක් තියාවට සමතිදී යන්නේ. එතකොට මේ මේ සමත භාවනා කියන වචනය ප්‍රශ්නෙට දැමීම නිසායි මේ අවුල ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මොකද්ද වෙන්නේ කියලා කියන්නේ එතකොට අපි බලමු සමතේද විපස්සනාද මොකಾದ කියලා. මූලකම තරින්නේ කොට මේ මේ දැන් කඩලා තියෙන්නේ දාඩිය දැන් දානවා කනුරක් නැහැ දැනෙනවා. ඒ වුණාට මම ඉන්නේ මුලවර. ආස්වාස්. ඔය ඒක නිසා ඒ තම මූල කර්මස්ථානයේ ඉන්නකොට උණුසුම් ගතිය, සිසිල් ගතිය, වැగిරෙන ගතිය වැටෙනවා. ඒත් තමන් විශ්වාසයි නම් ඉන්නේ මූල කර්මස්ථානයේ කියලා කිසිම මෙනෙහි කිරීමක අවශ්‍යතාවයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේක නිසිනින්දේ එන්නල් එකයි. එnde ende ende ende මූල කර්මස්ථානයේ ඇස් බැල්ම තියාගෙන අනිකුත් ධාතු ඉස්මතු වීමට බාධා කරන්නේත් නැතුව වැඩිපුර ඒකට පැනලා උනන්දු කරවන්නේත් නැතුව බලාගෙන ඉන්නවා. ඉන්නකොට ක්‍රමේ හරිනම් මේ භාවනා ඉදිරියට යන ධාතු ලක්ෂණ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒව තව තවත් උද්දීපන වෙන්න පටන් ගන්නවා. ඒව තව තවත් ගොජ දාන්න පටන් ගන්නවා. ඒ ගොජ දැම්මත් Tamanne බයක්වත් මොකක්වත් නැහැ. මොකද මූල කර්මස්ථානයේ ඉන්නවා කියන ආරක්ෂාව තියෙන නිසා. ඒ නිසා මූල කර්මස්ථානයේ මේ වැටෙන ඒ වගේ වෙනකොට ගණ්ඩ තියෙන්නේ මේ මේ නිගමනයක් මේ මූල කර්මස්ථානයේ ඇතුලේ තියෙන ධාතු ලක්ෂණ වැටෙන්නේ කියලා. සමහර විටක එහෙම ඉන්නකොට ශරීරයේ වෙන තැන් වල ඇහ කන දිව නාසය කය තැන් තැන් වලත් වැටෙනවා. කොහොමවත් මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධතාවය තියෙන නිසා ආරසාවක් තියෙනවා. අපිට කරන්න තියෙන දිගටම ඒ ධාතු මනසිකාරයේ ලැබිච්ච අතිරේක ලාභයක් කියලා හිතාගෙන ඒක අමතර ලාභයක් නමුත් මගේ මූලික වැඩ පිළිවෙල වෙන මූල කර්මස්ථානයේ සම්බන්ධතාවය තියෙනවා ඒ මට අරසාවක් කියලා හිතාන දිගට කරගෙන යන්න තව තවත් මේ පේන සංසිද්ධිය සමීප වෙලා දැන් ඉබිල බලනවා වාගේ කරන්න පටන් ගත්තාම අපේ භාවනා කරන කෙනාගේ වෙන්න තියෙන යුතුයකම ඉස්තු වෙනවා හැඟීමක් තියෙනවා මේ ප්‍රශ්න අහනකොට මයික් එකෙන් අහන්න කියලා මොකද ඒකට වාර්තාගත වෙනවා කියලා. නැත්තම් මට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ අහනදී නැවත මයික් එකට කියන්නේ කියලා. එතකොට මේ මෙතෙන්ද සම්බන්ධ නොවි මේ වහන්න කැමති අයට සම්පූර්ණ ගතියක් තියෙනවා. නැත්තම් ප්‍රශ්න ඇහෙන්නේ නැතුව උත්තරය හම්බෙච්චාම මේ පස්සේ මේ පටි අහන කට්ටියට මේ හිස්තැන් වගේ හිතුවේ. ඒකයි මම මේ නැවත ප්‍රශ්න මතක් කරන්නේ. සමත භාවනාවේදී වැටෙන ධාතු ලක්ෂණ වැටෙනින්ද නෑ හරි දැන් මේ ප්‍රශ්නේ හරි ඔය නැවත සමත ප්‍රශ්නේ දාගන්න නිසා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ භාවනාවේ Tamanට වැටෙන දේ කියනවනම් ඊට වැඩිය ඍජුයි අන්තරේ සම්මතයි අපි දැන් සෝතාපන්නයන් කියන දැනගන්න ක්‍රමයක් කියන්නේ වෙනසක් වෙනවා තේරෙයි. නමුත් ලේබල් එකක් නම් හම්බ වෙන එකක් නැහැ. මේ අහවල් එක උනාද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ කරගෙන කරගෙන යනකොට එන්නේ එන්න කන්දක් නගිනකොට තව නගින්න තියෙනවා වැටෙනවා. මුදුන්පත් වුණාට පස්සේ තේරෙනවා දැන් තැන්න තියෙන්නේ ආයෙ තියෙනවා බැස්ම තමයි කියලා. අන්න ඒ වගේ මුදුන්පත් වීමක් සිදු වෙනවා මේකේ. ඒකට තව කියනවා කුළු ගැනීමක් සිද්ධ වෙනවා කියලා. කුළු ගැනීමක් බව තේරෙනවා. ඉතින් අපිට කරන කෙනාට තේරෙන්නේ මේක මොන නමෙන් හඳුන්වන්න පුළුවන්ද කියලා. නමුත් වෙනසක් වෙන බව තේරෙනවා. අපි බත් කාගෙන කාගෙන යනකොට දැන් බත් ඇති කියලා කියනෝනේ. ආයෙ බත් ඉන්නේ නැහැ. තුවාලය සනි වෙතකම් කරන නේද? දැන් තුවාලේ වේලුණාට පස්සේ ආයෙ වෙතකම් කරන්න ඕනේ නැහැ. වතුර බීජයක් හම්බ වෙනවා. වතුර තිබහ දෙනවා. බීවුවාට පස්සේ මෙතනින් නැතර කරන්න ඕනේ කියලා අපිට කියන්න ඕනේ වතුර තිබහ ඉවර වෙනවා. අන්නේ වගේ එක මේ කඳු යායක එක කන්දක මුදුන්පත් වීමක් තමයි ඒ සෝතාපට්ටි මාර්ගාංගය කියලා කියන්නේ. මාර්ගය කියලා කියන්නේ ඒක මේ කරන කෙනාට වැටහෙනවා. හැබැයි මේ අහවල් එක කියලා තේරුම් ගැනීමට සුතමේ ඥානය අවශ්‍යයි. එහෙම කිච්චුච්ච අත්දැකීම් ලැබිලා තියෙනවද නැත්නම් නිකම් දැන ගැනීම සඳහාද මූලධර්ම දැන ගැනීම සඳහා ප්‍රශ්න අහන්නේ? කරගෙන යනු භාවනාවන් කරගෙන යනු නියම අනුගතියක් මට දැන් ධර්මයේ දේශනා කරනකොට මමත් ඒ தත්ත්වයේ නේ කියලා මට උගත් කරගන්න හිතෙනවා ධර්ම ශ්‍රවණය කරනකොට ඒකයි මොනින්නේ ඔව් ඒක වෙනකොට ඒ භාවනා කර කර යනකොට එක වෙලාවක තේරෙනවා මේක මේ පෙර නොදක් අත් නොදක් අත්දැකීමක් කියලා. එහෙම වැටුණාට පස්සේ ඒක ඇත්තක් නම් ඒක ප්‍රകൃතියක් නම් ඒ தත්තර නැවත නැවත යන්න පුළුවන්කම Tamanට තියෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ නැවත නැවතත් ඒ උත්කෘෂ්ඨ අවස්ථාවට මුදුපත් වෙච්ච අවස්ථාවට එහෙම නැත්නම් කුළු ගැන්වෙච්ච අවස්ථාවට නැවත නැවත යන්න ඕන පහසුකම් ටික දෙන්න ඕන. එතකොට භාවනා ඉතින්ද නැවත නැවත යනකොට අපි කියනවා මේ ලැබිච්ච අත්දැකීම වශී කර ගන්නවා කියලා. එහෙම නැත්නම් කීකරු කර ගන්නවා. අතේ අතට ගන්නවා වගේ ආණ්ඩු මට්ටු කර ගන්නවා වගේ ඊට පස්සේ ඒක නිකන් Tamange මේ gedara වගේ කැමැති වෙලාවට යන්න පුළුවන් කැමැති වෙලාවට එන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න පළවෙනි වතාවේ වුණාම වෙනසක් තේරෙනවා නමුත් ඒක Tamange බුද්ධියට සින්න වෙලා නෑ වගේ දැන් අම්මලා තාත්තලා කියනවා මේ ඊඩම් කැල්ල උඹටයි කියලා නමුත් ඕක උප්පොලියනකම් විශ්වාස නැහැනේ බුද්ධියට සින්න වෙන්නේ නැහැනේ අම්මා තාත්තා කිව්වා තමයි අම්මා තාත්තා මැරුණොත් ඒ සහෝදරයන් අතර රණ්ඩුවක් ඇති වෙනවා මේ කැලේ කිව්වට කොයි කැලලක් දන්නේ නැහැ කියලා. ඔප්පුව ලිව්වනම් මෙන්න මේ වැටේ ඉඳලා මේක දක්වා කියලා හරියට ඉංගන් ලියනවනේ. අන්න ඒ වගේ තමයි පළවෙනි වතාවට මේ මාර්ගයක් ඥානයක් අවබෝධ වුණාට ඒක අර අම්මලා තාත්තා කිව්වා වගේ තමයි. ඊට පස්සේ අම්මලා තාත්තා ඉඳද්දිම පුළුවන් තරම් ඒක නොතාලස් කෙනෙක් ආවට ගිහිල්ලා ඔප්පෝ ලියාගත්තා නම් අන්න බුද්ධියට සිද්ධනවා. අන්නේ ඔප්පෝ ලියනා වගේ වැඩක් තමයි ඒ ඥාණයටම නැවත නැවත සම්වාදිනකොට ඒකේ සීමාවල් මරියාදාවල් ඔක්කොම Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේ මුවාවක ප්‍රශ්න අහනවන කියන තියෙන්නේ එදා ඒ වෙච්ච වෙලාවේදී තිබිච්ච වාතාවරණ නැවතන දෙන්න ඕන. එදා වාඩුනේ උතුරු දිශාවට නම් උතුරු දිශාවට වැල්ල වාඩි වෙන්න කියලා. එදා වාඩිනේ සක්මන්ට පස්සේ නම් ඒ විදිහට වාඩි වෙන්න කියලා කියනවා. එදා වාඩි වෙනකොට <clears throat> මොන විදිය පූර්ව කෘත්‍යයක් කරනවද ඒ ටික කරන්නයි කියනවා. අන්න ඒ වගේ ඒ ඒ යම් වරක තමන් අත්දකින්න ළගේ අත්දැකීම හොඳයි සම්මතයි කියලා තේරෙනවා නම් ඒක නැවත නැවත පැමිණීම සඳහා අනුග්‍රහ කරන්න කියනවා. සප්පාය කරනු සපලා දෙන්න කියනවා. එතකොට එතෙන්ට යන්න යන්න යන්න යන්න තමන්ට ඒක මේ අතේ අත්තර ගැනීමක් වශී කර ගැනීමක්. ඒක සැකෙන්නෙත් නෑ. මේක තමන්ගේ මේ බුද්ධියට සින්න වෙලා තියෙනවා වගේ වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මත ඉඳගෙන තව ඉදිරියට ඥාන වර්ධනය කරන්න පුළුවන්. ඒතර මේක තහවුරු කරගෙන ඊගායකට යන්න. කියනවා මේ ආත්මයේදීන සෝවන් වෙන උත්සාහ කරන්න කියලා. දැන් ඒ සෝවන් මාර්ගයට යන්න කෙටි විස්තරයක් අපිට ස්ටෙප් බයි ස්ටෙප් අවබෝධ කරගන්න මේ කොහොම විදියට මේ தത്വෙට එන්නේ කියන එක අපිට දැනගන්න පුළුවන්. ඇත්තම වශයෙන් බුද්ධ ධර්මයේ සම්පූර්ණම 84000 ධර්මස්කන්ධය ඕක තමයි කියන්නේ. එක එක ක්‍රමවලින් කෙනෙකුට අවබෝධ ලැබීම සඳහා අවශ්‍ය ක්‍රමයි. ඉතින් මේ දවස් 10 ඉඳලා බලමු. ඒක තමයි කියලා දෙන්න හදන්නේ. විනාඩියෙන් දෙකෙන් කරන්න පුළුවන් නම් ඔබ පෙත්තක් හදලා මාකට් එකට දාන්න තිබ්බා. එහෙම ඉන්ජෙක්ෂන් එකක් එහෙම පෙත්තක්වත් එහෙම නැතුව ඔපරේෂන් එකක්වත් නැහැ. එහෙම ඊට මීට මීට මීට කරන ඉස්සල්ලාම කරන්න තියෙන තමයි මූල කර්මස්ථානේ ආනාපානෙන්මයි නිවන් දකින්න කියලා හිතාගන්න. එච්චරයි වෙන එකක් කරන්න දෙයක් නැහැ. ආනාපානෙ ගත්තනම් ආනාපානෙ පිම්බීම හැකිලිම ඒක දිගේ යාළු වෙන්න වෙන්න සුවද වෙන්න වෙන්න සමීප වෙන්න වෙන්න අපි කෙලෙස් අඩු කරන ඥාන වර්ධනයේ පැත්තට යනවා. ඒක තමයි ක්‍රමය. පළවෙනියම කියන්නේ තියෙන්නේ ආනාපානෙ සම්පූර්ණ වෙනකොට රහත් වෙනවා. දැන් අපි ඉන්නේ ඒක පිළිබඳව පැතිකඩ වලින් පොඩ පොඩ බල බල බල බල ඉන්නේ සම්පූර්ණ එක වටහා ගන්නකොට කටයුතු සම්පාදනය අපි ගිය පාර මට මතකයි අපි රතවිනිත සූත්‍රය ගත්තා රතවිනිත සූත්‍රය අපි රතවිනිත ප්‍රතිපදාව අනුව කොහොමද ඒක කරන්න කියන එක කියලා දීලා තියෙනවා හැම රිට්‍රීට් එකක්ම ගත්තාම ඊට ඉස්සෙල්ලා කරපු ඒ හැම එකේම සාමාන්‍ය පුතඥන තත්වයේ ඉඳලා ඒ වගේ තත්ත්වයට යන්නේම ඒ දවස් 10ක් විතර ඇතුළත පද භාවනා මාගින් සාකච්ඡා මාගින් ධර්ම දේශනා මාගින් ටික ටික ටික ටික කියලා දෙනවා. ඒකෙත් ක්‍රම කොච්චර දෝ තියෙනවා. එක එක්කනාගේ අධ්‍යාශ වල හැටියට එක එක්කනාගේ ආසියානුසය ධර්ම වල හැටියට ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් කොයි එකත් එමුන හරියටම කියන්න බෑ කොයි එකත් වගේ ආනාපානය හරහා යන්න පුළුවන්. ආනාපාන භාවනා සම්පූර්ණ කරනකොට ඒ බලකොඩලි සමතලා කරගෙන කරගෙන කරගෙන යනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපානයේ දීපකට දැන් දීපක කරගෙන දැන් උපේක්ෂා ගතියට එනකොට හැම වෙලේම හිතෙන්නේ මේ නිින්ද වගේ ගතිය හැම වෙලේම වගේ දැන නිින්ද වගේ කියන්නේ දැනෙනවා ඒත් නිකන් හිතාගන්න බැරි මේ හැම වෙලේම තියෙන්නේ මේ අර එක තැනකට ගිහිල්ලා නිකන් නිින්නත් නොනින්දත් අතර වගේ තැනකට එතකොට මේ ආනාපානෙත් නැහැ එතන ඔබේ ශබ්දත් ඇහෙනවා මේ එන්නත් නිකන් කීනක ඉන්නා වගේ තමයි හැම වෙලේම තියෙන්නේ ස්වාමීන් වහන්සේ එතනින් එහාට යන්නේ කොහොමද කියලා එතකොට ඒ වෙලාවේදී ආනාපානිය නැති වුණාට සතිය පවතිනවායි කියලා සාහිතික වෙන්න පුළුවන්. ඔය ඒක නිසා අපි දැන ඒකට අරසාවක් තියෙනවා කියලා. ඒතර මේ தත්ත්වයටදී භාවනාන පරියන්ක පරියන්ක පාසම මේක අත්දකින්නකොට එදිනෙදා ජීවිතයේදී අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ දරුවන් නැත්තම් පවුලේ අය මුදල් සහ එව්වා ඉදිරියේදී කොහොමද තමන්ගේ අත්දැකීම් නැත්තම් ගැටුම ගැටුම කියනකට වැඩිය ඒවා කෙරේ වැඩ කරන හැටි කොහොමද හිතෙන්නේ සම්හස ගොඩක් වෙලාවට මේ උපේක්ෂා ගතිය තමයි ඉන්නේ අර කියන්නේ සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් මේ මේ ගතියම දැනෙනවා. ඒ කියන්නේ මට හිතෙන්නේ නිින්ද කියන. හැබැයි නිින්ද අවස්ථාව නෙමෙයි ඒක. එනස මේ ඒක කියන්න දෙයක් නිකන් කැඳහැලියක්. ඒකට මෙහෙමයි අර එදිනදා ජීවිතේ තමයි මේ වගේ ආකල්පයක් මේ වගේ ඇටිටියුඩ් එක ගන්නකොට ඒ බාහිර කට්ටිය Tamanට චෝදනා කරනවාද ඉස්සරට වැඩිය සීතල කුසීත බය ආදු පසුබාන ගතියක් කරාගෙන ගතියක් එහෙනම් ඒ ඇත්තන් එහෙම පේන්නේ නැතුව Taman එදිනදා වැඩවල ප්‍රසන්නව කරගෙන යන්න පුළුවන් ගතියක් තියනවාද එහෙම නැත්නම් ඒ ඇත්තෝ මේකේ ගුණයක් තේරුම් අරගෙන මේකට අනුග්‍රහ කරන ගතියක් වගේද මාස කිහිපයක් දිගේ බලනකොට පේන්න තියෙන එක දවසක නෙවෙයි. සමිනාසද දැන් කියන්නේ ඉස්සරනම් ගොඩක් දේවල් සැලසුම් කර කියන්නේ පොඩ් ඒව ගැන නිකන් පොඩක් බැඳිලා කල්පනා කරලා කරන එහෙම ගතියක්නේ දැන් තියෙන්නේ කියන්නේ ඒ මොහොත ගැන හිතනවා මේ මේක කොහොම වෙයිද එහෙම කිය කිය ඒක ගොඩ අපි මේක දැන් බැරි වෙයිද පුළුවන් වෙයිද අමාරු වැඩක් වුණත් මේ කරගන්න පුළුවන් වෙයිද එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි මේ වැඩේ කරන වෙලාවට උපරිමයෙන් ඒක කරනවා. ඒ හරිතර ලොකු මේ ඒක හරි මට අපි හිතු මේක හොඳයි ඔය කියන කාරණා හොඳයි. නම බලන්නේ මම අනිත් පැත්ත. පරියන්කේදී නෙවෙයි එදින්දා වැඩ කරනකොට මේ අනිත්‍යත් එක්ක අපිට සම්බන්ධතාව පවත් වෙනවා ගැටුම් සිද්ධ වෙනවා ගනුදෙනු සිද්ධ වෙනවා ඒ කරනකොට Taman එක වැඩ කරන අනිත් පාටි එක තියෙනවනේ දරුවෙක් වේවා මේ මොකක් හරි කියන ඒ මිනිස්සයෝ Taman දිහා දක්වන ආකල්පේ Taman හිතන්නේ ඒගොල්ලෝ Taman වරදවල තේරුම් ගන්නවද එහෙම නැත්නම් ඒගොල්ලෝ Taman වැඩි මේ කියන වෙනස අත්දැකලා ඒක හොඳයි කියන පැත්තක් දකින්න නැත්නම් ඒගොල්ලෝ ගණන් ඒගොල්ලෝ වටහා ගන්න නැද්ද මේ වෙනසක් ඒගොල්ලෝ පිළිඳ නැද්ද ඒක නැත්නම් විශේෂයක් පේන්නේ නැහැ. පේන උන්ටටම දක්ෂයි මට පෙන්නේ. එච්චර තමයි කරන්නේ. ඇක්චුලි මොන්න තරම් වෙනස් වුණත් කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් දැනෙන්නේ නැති වෙන්න ගියා නම් එහෙනම් නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන්. ඒ කට්ටකම නැතුව භාවනා නම් කරන්න බෑ. අපි අපේ ළඟ ඇති වෙන ඇතුළත ආකල්ප බාහිරේ හොඳට හෝ නරකට දැක්කා නම් මතක තියාගන්න කොක්කක් තමයි. කිසිම විදියකට මොකක්වත් නැහැ සාමාන්‍ය ශ්‍රමයට පේන්න තියෙනවා නම් මොනම ප්‍රශ්නයක් අද සාමාන්‍ය ප්‍රශ්න ටිකක් එනවා. ඉතින් ඕක ඉතින් නැතුව බෑනේ ජීවිතය ගත කරන්න. මොකක් හරි තියෙනම තමයි තියෙනවා කිසි කෙනෙක් නෑ මේක මට මායින් කරන්න. අනේ බොහෝම හොඳයි. කිසිම ඉතිකින් අඳුරන්න බෑ. 아무ත ගඳක් ඇත්තෙත් නෑ, අන් ඇවිල්ලත් නෑ, ඇඳලත් නෑ. මොකක්වත් නෑ ඔහේ ඉන්නවා. ඒ නිසා භාවනා ඇතුලේ යද්දී බාහිර කිසි කෙනෙකුට අල්ලන්න බැරි නම් මේක මොකාටද එන්නේ කෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ අන්න විඤ්ඤාතිනවා. මොන විදියකින් හරි මම සිල් රකින්නවා මම භාවනා කරනවා මට විපස්සනා වැවිලා මට අර ඥාන මේ ඥාන කිව්වනම් ඒකට සනීප කරන්න බේත් නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. මට හරියට හම්බ වෙන එහෙම ලෙඩු අං අං ඇවිල්ලා. ආසව ඥානෙ පහළ වෙලා අසක වෙලා මේක වෙලා අනේ මොන තාලෙකින්වත් කොට ගන්න බෑ. හැබැයි ඒක දෝෂෙකුත් නෙවෙයි ටික කාලයක් ගියාම අංග ගෙවෙනවා. හොඳ කවුරු හරි දෙසුනේ කම්බෙලා වැඩ කරනකොට ගෙවෙනවා. ඇත්තටම භාවනා කරලා දිනු වෙච්ච ඇත්තට කට්ටියක් ඉන්නවා වගේ අඳහර පාන. හිත ගන්න අමාරුයි කොහොමද වෙන්නේ කියලා. නමුත් එහෙම ඒ තමයි හැටි හැටි. අනවත් උත්සාහ කළ යුත්තේ අපි අපි භාවනා කරාට ලෝකෙත් එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකේ ඒ තියෙන තාලෙ තිබිච්චා. අනිත් මම භාවනා කරනකොට මුළු ලෝකෙම භාවනා කරන්න ඕනෙත් නැහැ. මම සිල් ලකිනවා කියලා ඔක්කොම සිල් ලකින්න ඕන එක මොකුත් නැහැ. මම බුද්ධ ආවනා කියලා ඔක්කොම බුද්ධ වෙන්නේ නැහැ. හොඳම වැඩේ තමයි කිසිම වෙනසක් වෙන්නේ නැතුව අනිත් ලෝකයේත් එක්ක යන්න පුළුවන් නම් මම හිතන්නේ දුර ගමනක් යන්න පුළුවන්. මොන විදියකින් හරි ලෝකේ අපි අගේ කරන්න පටන් අරගත්තොත් බරු බැඳාවා. හෙල්ලෙන්න බෑ බරාලනවා. අපිට බනින්න පටන් අරගත්තොත් මතක තියාගන්න භාවනා කෝක වෙලත් අපි තිබුණු ගුණ ටිකවත් නැහැ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ පරණ තාලෙමයි දුවන්නේ කියලා දන්නවනම් ඒක ලස්සනට ওই ගිය පාර අපි මීතිකල කරපු සූත්‍රයේදී සර්වත්‍යංශේ දේශනා කළා තියෙනවා මේ අවසාන කරන්නේ කජ්ජනීය සූත්‍රයේ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාවි ජානාමි යම්පි නිස්සය ඡායති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ අජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ මනුස්සයා භාවනා කරන්නේ මොකටද කියලා කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. අන්න එයාට নমස්කාරය වේවා. සෝපි නා විජානාමි යම්පි නිසයනේ ජහයති මේ ධ්‍යාන වඩන්නේ අහවල් දේ නිසාද අහවල් දේන්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ හැමදාම භාවනා කරනවා හැබැයි හිතපු තාලෙම අන්න එවන කෙනාට දෙවියොත් වනිනවලු ප්‍රස්තියොත් වනිනවා කියලා ඒ ගාතර කලින් සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ಗುಣ ටික තියෙනවනම් මනුස්ස විතරක් නෙවෙයි දිව්‍ය ප්‍රඥාව පවන්දිනවා කවදාක ගුණම වාපෑමක් කරන්නේ ගුණ හොවා දැක්වීමක් කරන්නේත් නැහැ හැබැයි කාගවත් ලාභ සත්කාරය ඉව නැතුණාට නිත්‍යපත දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ භවනා කරනවා. මේ නිසා බුදුහාමුදුරුවෝ බුදු වෙලත් භාවනා කරනවා. කාටවත් හිතන්න බෑ හීනකින්වත් ඇයි මේ බුදු වුණාට පස්සේ භාවනා කරන්නේ කියලා. දවතේ කියලා තියෙනවා මේ එවැනි ආචාන්‍ය පුරුෂයාකට එවැනි මේ මහා පුරුෂයෙකුට මාගේ নমස්කාරය වේවා යම් කෙනෙක් අහවල් දේ නිසායි භාවනා කරන්න කියලා වටහා ගන්න බැන්නම් මිනිහා තමයි මිනිහා. අපි මේ භාවනා කරන්නේ මතක හිටින්න. අපි මේ භාවනා කරන්නේ ලෙඩසුව වෙන්න. අපි මේ භාවනා කරන්නේ අරකට මේකට කිව්වනම් මේ බුද්ධ ආගම වමතින් අල්ලන්න කියලා සෞතු කරගන්න. මේක අල්ලන්න නම් අල්ලන්න දෝතිම්ම හයි ටෙන්ෂන් වයර් එකක් මේක. මේකත් එක සෙල්ලම් කරන්න බෑ. ඒ දේවල් හම්බ වෙන්නේ නැති එක නෙවෙයි වැඩි. හම්බ වෙනව. නමුත් ඒවා සඳහා මේ වගේ උතුම් භාවනාවක් යෙදෙව්වොත් කරකොල අතන දියසුලියට තමයි. අපි හිතන තියෙන්නේ කවදා හරි නිවන තමයි වෙන මොකක්වත් නැහැ. ඉතින් උපේක්ෂා වෙලා ඉන්නවා නම් ලෝකයට ඒක තේරෙන්නේ නැත්නම් ඒක බොහොම නිස්සද්ද බණක් බවටපත් වෙනවා. බණ කියන්න ගත්තොත් අනේ උපේක්ෂා වෙලා හරි හොඳයි මේ උඹලා කරන්නේ නරක වැඩක් උඹලා මේ අන්ත දිගේ දුවනවා කියලා කට්ට ගෙවෙනකන් කිව්වත් ඉවරයක් නැහැ. ඒක කවදාකවත් ඉවර වෙන බණක් නෙවෙයි. කරවන ගමන් කරන දෙයක් කරනවා. කිසිම දෙයක් ඕනේ කතා කරනවා කතා කරන වෙනම දෙයක්. කරන දේ කරගෙන කරන යනකොට ඒක කියනවා නිස්සද්ද බණ කියලා. සර්වඥාන්සේ විතර අවුරුදු 45 හැමදාම කාලසටහන වැඩ කරපු එකම පුරුෂයෙක්වත් මානව ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. බුදු වුණාට පස්සේ කියුවේ හැමදාම ඒ නිජපතයි වත කරනවා. කාගෙන් ලකුණු ගන්නද? එනතන් ඊගව ආත්මයක් නැත්නම් පින් කරන්නද? නෑ. ඉතිරෙන මිනිස්සුන්ට ආදර්ශයක් ගන්න. උන්වහන්සේ ධර්මයෙන් තියාගත්තා ගුරුතනතුරේ දිගට කරා. කරලා කිව්වා කට්ටියට උඹලත් භාවනා කරනකොට මේ අහවල් දේ ඉල්ලගෙන කරන්න යන්න එපා. ඕනේ නම් නිවන කියලා දාගන්න. නිවන කියන්නේ යමක් නැති තැන කියන එකනේ. ඇඟෙන් නැත්තම් කාටවත් මේ මනුස්සයා භාවනා කරනවා කියලා කාටවත් තේරෙන්නේ නැත්තම් එයාට තමන්ට තේරෙනවා කාගෙන ඇතුළට යන ගතියක් තියෙනවා. ඒක මේ වචනට දාන්න බෑ. නමුත් තමන් දන්නවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදාසයක් හෝ ලාභ සත්කාර વિશે නෙවෙයි මුත්‍රා කිරිමැදේට බහින්න වගේ ගොබේට බහින්න වගේ බැස්මකුත් බහින්න හැබැයි තමන්ට කියන්න තේරෙන්නේ මොකද කියන්නේ මිනිස්සු අහන දැනග නෙවෙයි ඉන්නේ මිනිස්සු ඉන්නේ රූප බලන්න ආසයි ශබ්ද බලන්න ආසයි ගන්ධ රස බලන්න මේ අකිංචන අනාදානෝ නිවන ගැන කතා කරන හිතම මනසක මොලේ නරක කරලා මේ රොච්චර නටන්න ඔස්සේ මේ කීයකට හැම කරන්න අපි දඟලන මේ මනස මේක අතහරින්න උත්සාහ කරන උපේක්ෂාවෙන් උත්සාහ කරන ඒ බන නොකිය නිකන් ඉන්නේ කියලා ඒක නිසා මට නම් කියන්න තියෙන්නේ congratulations කියලා තමයි. බොහොම සන්තෝසයි. බොහොම යන්නේයි. බොහොම යන උපේක්ෂාම වෙන්න කිසි කෙනෙක් මං ගැන නොදනීවා මමත් මේ තියෙන ආවස ගෙවුනට පස්සේ පස් පස් වලට මිශ්‍ර වෙවි අලු අලුවට මිශ්‍ර වෙවි වතුර වතුරට මිශ්‍ර වෙවි ඉවරයි. ආයෙන ඊට පස්සේ අවුලක් ආයෙන ඊට පස්සේ දියසුලියක් නතරලා යන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් අඟ පෙන්නන්න ඕනේ නම් කියාපන්න ඕනේ නම් එහෙනම් පත්‍රේ දාතයි එහෙම මයි ළඟට එන්න සුමානේ සෝවන් කරලා දෙනවා මගේ මේක ගන්න උකරදයි ඒ නිසා අද ලෝකේ තියෙනවා දිහා බලනකොට කිසිම කෙනෙකුට මොනම විදිහකට කැපී නොපෙනී යන්න පුළුවන් නම් මම හිතන එක තමයි දක්ෂම ජීවිතේ නරකෙන් කැපෙන්නත් එපා හොඳින් කැපෙන්නත් එපා කම්බේ යවිදිනා වගේ යන්න ඕනේ කිසිම Taman ඉදිරියටපත් වෙන දෙකට බෑ කියන්නේ කාටර අවශ්‍යතාවයක් තියෙන එක කරලා දෙන්න ඒ කොච්චර වැඩ තිබ්බත් තමන්ගේ භාවනා සරියව කඩ ගන්න පුළුවන්. කොච්චර වැඩ තිබ්බත් මේ වෙලාවේ රක්මන් කරනවා මේ වෙලාව පරියන් කරනවා කරගෙන යන එකයි තියෙන්නේ. ඒකට නම් ඕන්න කට ඇරලා උපේක්ෂාව කියයි. සන්තෝෂයි. එහෙම නැත්නම් දැන් මේ ආන් දෙකක් පනතන්න වෙයි. නේ? සමිනාස් නබියක් දැකීමෙන් කාර්යයක් දෙන්න ගන්න මත්පසින් වෙනස් එකක් මේ මට ඥානපත් ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් නාවත් මගේ යාළුවෝ මාව අඳුරන්නේ මම හරියට කතා කරන කෙනෙක් ඇටියට ඇත්තටම කවුරු කතා කරන කෙනෙක් ඇටියට දැන් සතියින් කොට ගර මිසක්කෝ කියම මට ආම මොකද ප්‍රෙස් මොකද මේ වගේ මහන හරි අමාරුයි සංඝාසය වෙලාවට ඉතින් නෑ එතනදී මට පොඩ්ඩක් මාපාන්න වෙනවා නෑ මට ඔළුවක් කියනවාට ඒ වගේ බොරු කියන්නත් වෙලා තියෙනවා ඔළුව නරක කළා කියන එක තමයි මේ දවස්වල ඔළුව නරක කළා එහෙම කියලා ඉතින් ඒ බබා වෙන බබා අඬනකොට තනේ කිරසද්ද රබර් සූප්පක් කර දෙන්න බෑ හරි සවනසනේ දැන් මෙහෙ තේනේ භාවනා මේ මේ මේ මේ පිටිපිට එන එක දැනුණා මම දැන් එක පිට පිට ආවා මම හතරට දැන් මට මේ සැරේ අයියලාට කියලා මේ සැරේ නම් බොරුවක් කියලා ආසන්නස මේ ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා මේ කතු කරේ. පැත්තේ ඒක නම් හිතන් කිව්වා මේ ඒ තරමට බොරු කියලා ආවේ මේ මොකද දැන් ටිකක් ලොකු කුතුහලයක් ඇවිත්. ඉතින් මම දැන් ටිකක් කාලයක් යනකොට ඒක හරියයි. මම හිතන සාන්දනීක බලනකොට මම ටිකක් පරිපාලකක් ඉතෝරා දඟලන නිසා මේ වෙනස හුඟක් ඉතක් පරිමාණ වෙනස දැනෙන එක අනිත් එක ස්වාමීන් වහන්සේ මේ මොකද ප්‍රශ්නයක් නැහැ නේද රෙකෝඩ් මේ අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් උපේක්ෂාව ගැන මම කැමති තවත් මේ මට පොඩ්ඩක් ඒක ගැන අපහැදිලි උපේක්ෂා කියවම දැන් ඉංග්‍රීසියෙන් කිව්වොත් ඉන්ඩිෆරන්ස් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඇත්තට මේ අපි ගන්න බලාපොරොත්තු වෙන සත්ත්‍ථාන සූත්‍රයේ ඒකේ යෝගාක් වෙලාට උපේක්ෂාවට තමයි ගෙනියන්න හදන්නේ. ඒ නිසා උපේක්ෂාවේ තියෙන අර්ථචාවල් ඡායාව ගොඩක් මතුවේ කියලා හිතෙනවා. උපේක්ඛා කියන එක ඉන්ඩිෆරන්ස් කියන වචනේ ඉංග්‍රීසියෙන් නෙගටිව් ටර්ම් එකට වැටලා තියෙන්නේ. ඉක්වැනිමිටි කියන එක තමයි පොසිටිව් ටර්ම් එකට තියෙන්නේ. ඉක්විපොයිස්ට් කියන වචනේත් පාවිච්චි කරනවා. ඉන්ඩිෆරන්ස් කියලා කියනවා නම් මේ නොසලකා හැරියයි කියලා. එහෙම නැත්නම් ගණන් ගත්තේ නැහැ කියන අදහස. කැලස් කියන වචනේ. නිසා ඉන්ඩිෆරන්ස් කියන වචනේ සමහර වෙලාවට පාවිච්චි කරන්න වෙනව උපේක්ෂාවේ එක අර්ථචාරයක්ද නමුත් ගන්නේ මේ equanimity, equipoised කියන වචනෙන් උපේක්ෂාව කිව්ව ਸਰවචනසේ පැහැදිලිවම පෙන්ලා දෙලා තියෙනවා අඥාන උපේක්ෂාව සහ උපේක්ෂාව කියලා දෙකක්. අපි මේ gidaral කටයුතු කරනකොට ඔය මේ ප්‍රශ්න වලට මොඩ උත්තර දෙනවට උත්තර දෙනවා වගේ කියන්නේ ඒත් උපේක්ෂාවකින් තමයි ඒවා මොඩ උපේක්ෂාව. හරියටම ටෙක්නික් එක දන්නේ නැහැ කොහෙන් හරි ගහලා පෙර යන්නේයි තියෙන්නේ. නමුත් පළවෙනි ප්‍රකාශනයේ සඳහා මට මතක තියෙන්නේ කියන්න තියෙන්නේ කොකු දාන හරියක් දාන්නේ ආසන්නෙම කිට්ටුවන්ත ලේනයි. කවදාකවත් මුස්ලිම් මිනිස්සු કોઈ ප්‍රශ්න කාට අහන්නෙත් නැහැ බාධා කරන්නේ. කතෝලික මිනිස්සු බාධා කරන්නේත් නැහැ. හරක් මරන මිනිහෙක් බාධා කරන්නේත් නැහැ. ඊටාත්ම කිට්ටුවන්ත මම ප්‍රේම කරන කෙනාගේ තමයි කොක්කවදී. අපි යන ගමනට ප්‍රධාන බාධාව තියෙන්නේ ආසන්නේමයි. පෙමතෝ ජායති සෝකෝ. ඉතින් අපේ මස් තමයි ඔය කතා කරන්නේ. අපේ ඒ තමයි ඔය කතා කරන්නේ. අපේ හැංගුම් තමයි කතා කරන්නේ. නිසා ගහගෙන බැනගෙන බෑ. ඇත්තටම අපේ හිතත් අපේ කයත් ඕකට විරුද්ධයි. අපි මේ යන ගමනට විරුද්ධයි. ඉතින් ඒ නිසා අපිට තියෙන එක එක රැයෙන් එක වරුවෙන් කරන්න බෑ. ටික ටික ටික ටික තේරෙන්න ඇර ඇර ඇඟත් හදාගෙන හිතත් හදාගෙන ඒ නිසා බුදුරජාණන්සේ පටිපදා කියන වචනේ පාවිච්චි කරනවා ප්‍රතිපදා කියලා කියන්නේ එක පාරින් නෙවෙයි. පාරවල් කීපයකින්. අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. එහෙම නැත්නම් අනුපුබ්බ පටිපදා කියන තමයි අනුපූර්ව ගමනක් තියෙන්නේ. ඒ මොකද එහෙම නොවුනනම් මේ හුක්රලා නැහිනවා. අපි මෙතෙක් කල්ම සංසාරේ මෙච්චර කාලයක් කාමාශාවන් සඳහා ඉන්ද්‍රිය පිණිව සඳහා ගත කරලා කරලා ඉන්ද්‍රිය විනිර්මුක්ත වෙච්ච අනිත්‍ය ප්‍රතිපද විඥාණයකට යනවයි කියලා කියන්නේ සියදී නස ගැනීමක් ඉඳුරම් පින වෙන්නකොට සියදී නස ගැනීමක් එක පැත්තකින්. ඉතින් ඒත් නමුත් මේ දෙකම අපි එකතු උපදින්නේ මනුෂ්‍යාත්ම භාවය. ඉඳුරම් පිනවීම සඳහාම තමයි මනුස්ස ඉතිහාසය ලියවිලා තියෙන්නේ. සදාචාරය කියලා ලියලා තියෙන්නේ ඉඳුරම් පිනවන ඉතිහාසය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක කොච්චර 100 100ක් කිරුවත් නිවන් දකින්න තියෙන බීජ කුණු වෙලත් නැහැ, මැරිලත් නැහැ. ඒක තාම වයබලි තියෙනවා. මොකවද හරි ඒකට පොහොර දැම්ම ගමන් අරකට පොහොර දැමෙන නතර වෙනවා. මේක වැඩෙනවා. එතකොට හරියට ගහක් හැදෙන පිළිලයක් හැදෙනවා වගේ තමයි මේක වැවෙන්නේ. එලා මුළු ගහම බිම ඉතින් ඒක අපි තර්ක ඥාණයෙන් බලපුවාම අපි මේ ප්‍රගතිශීලීත්වය නිර්මාණශීලීත්වයට බාධා වෙනවා වගේ පේනවා භාවනාව. ක්‍රියාශීලීත්ව නිර්මාණශීලීත්ව ප්‍රගතිය බාධා කරනවා කම්මැලි බුබ්බඩ වයාදු නෝන්ජල් ඔහේ මේ බලාගෙන ඉන්න කෙනෙක් වගේ තමයි බාහිර ලෝකයා දකින්නේ. ඒක වැත්තක අපේ මනස දකින්නේ කියලා. ඉතින් සා මේකට ඇඟ හැදෙන්න ඕන. ඇඟ හැදෙනවා හිත හැදෙන්න ඕනේ. ඒකට කියනවා ඉංග්‍රීසි සිංහල වේදකම් කරනවා පත්‍යයක් කියලා. මේ සිව්පසේට ප්‍රත්‍ය කියන වචන පාවිච්චි කරනවා. මේ ප්‍රත්‍යයට පත්‍යයක් වෙන්න ඕන. පත්‍යයක් වෙනකොට තමයි ඇඟ හිත ඒ ටික ටික හැදෙන හැදෙන මට්ටමට තල තුනා වේගන යන ගමනක් තියෙන්නේ. එකෙන් කියන්නේ මේ විසාකා වගේ අවුරුදු 7 දී සෝවන් වෙච්චත් ඉන්නවා. පඬිස සාමණේර සංකීච්ඡ සාමණේර වගේ ඇත්තෝ. ඒත් සංසාරයේ අතින් ඡායන මෝරචාය නමුත් අපේ මේ වැඩ පිළිවෙල 2600ක් පරණ වැඩ පිළිවෙලක් ඒ නිසා අපිට හිමීට හරි ගමක් නැහැ අපිට තේරෙනවා නම් අරමුණට කිට්ටු කරනවා සතිය වැඩෙනවා සමාධිය වැඩෙනවා ටිකක් ඉඳගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා සක්මන් කරන එක වටනකම තේරෙනවා අවුල් කරගත්තොත් කවුරු පටලා ගත්තත් මම වග වෙන්න ඕන බව තේරෙනවා නම් පුළුවන් තරම් බය බොයි කියාගෙන ඔළුව පහත් කරගෙන කාටත් යටත් වෙලා කෙලස්ව වාගන්න නැතුව ඉන්න යාම බේර ගන්න හැටි මම පරිස්සම් කියන ක්‍රමයේ දැනගන්නවනම් ඕ මෙහෙම හිටියන්න ඕක ඇක්සලරේට් කරන්න යන්න බා. අධිවේග කරන්න යන්න බා කරපු ගමන් ඔය ඉන්නේ තණ්හාවකින් හරි මාන්නකින් හරි දික්තියකින් හරි මේ මඩයි ඔහම හරියනවා. ඒක නිසින්ින්දේ වැවෙන්න අවශ්‍ය ගහකට අවශ්‍ය කරන වතුර ටික පොහොර ටික උලන් ටික වදින්න ගන්නවා මිසක් ගහක් ඇදලා වවන්න බෑ. වැවෙන්න ඕනේ ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන් මොන්න තාලෙන්වත් නැහැ ගහ වවන්න වවන්න කියලා කියන්නේ වවනවා කියන වචන අපි පාවිච්චි කරන්නේ ගහ ලොකු කරන්න අපට බෑ. අපිට පුළුවන් අවශ්‍ය ප්‍රත්‍ය ලබා දෙන්න. ගොවියා හැබැයි ඒකට උදේ හවස බලන. අවශ්‍ය පෝෂණය සපයනවා. ගහ වැවෙන එක අනේ මේක වැවෙන්න ඉක්මනට කියවට වැන්දට වැඩක් වෙන්නේ. ඒ වගේ මේක වැවෙන වැවෙනවා කියලා හිතාගෙන යන එකයි තියෙන්නේ. ඒක තමයි අපිට තියෙන ලොකු මේ සතුට, නිර්ාමිෂ සතුට, ආධ්‍යාත්මික සතුට අපි මේක මොකද්ද බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් හොඳයි සපයි කියන පැත්තට වැවෙනවා කියන එක තමයි තියෙන්නේ. සම්මස්තෙන් අපි ඒ වගේ නිශ්ශබ්ද ඉන්නකොට සමාජයේ ගස්තනා වැස්තු කරනකොට අපි දන්නා මේක හොඳටම මේ මනුස්සයා බොරු කරන්නේ මේ මනුස්සයා මේ එයාට බොරු කරගන්න අපිට තර්ජනය කරනවා අපිට බනිනවා මොනේ කරන්නේ අපි දන්නේ කොහොමද වැරදි කියලා. නමුත් අපි ඒ අයට මේ හැමතිස්සෙම ඉඳ දෙනකොට ඒගොල්ලන් හිතන අපි නිවට ස්වභාවයක ඉන්නේ කියලා. එහෙම අවස්ථාවේදී කොහොමද අපි හැසිරෙන්න ඕනේ? නෑ, ඇත්තට මේ මනුස්සයා බොරුව කරට අපි බොරුව කරන්නේ නැහැ කියලාද කියන්නේ? තමන්ට වැටෙන විදිහට නෑ නෑ, මේ මනුස්සයා ඒ වැරදි දිගට ආශ්‍රය කරනොත් තමන් අතින් කොච්චර බොරුව සිද්ධ වෙනවද? අපේ බොරුව නැත්තම් කාටවත් අපිට බොරු කරන්න බෑ. ඒක නෝනා කෙනෙක් කිව්වා වාහනේ නැත කරන පෙරදිනේ බස් ස්ටෑන්ඩ් එක ගාව ඉන්නකොට මිනිස්සු කැවිලා බොහොම දුප්පත් මිනිසෙක් ඇවිල්ලා කවලු නෝන මාත්‍ය මං උඩ හන්තානේ කන්දර නැගලා මේ ඕකිඩ් වගේ කරන ඇවිල්ලා විකුණලා ජීවත් මේ නම්බුගාර ඕකිඩ් නෙවෙයි මට සත්තු මරන්න බැරි හින්දා හොරකම් කරන්න බැරිස ගන්න මේ නෝන මාත්‍යත් මේ දෙන ගාන ඕකිඩ් එකේ වටිනාකමනේ මට අනුකම්පා කරලා මේක ගන්න මගේ අන්තිම ඕකිඩ් පැලි ඉතින් ගත්තා එම සීතුන ඇත්තටම මනස ඇත්ත කියලා ගන්න කියලා ඊට පස්සේ ගාන පස්සේ ආය දවසක වෙනකොට හරියටම ඒ ටිකම කිව්වලු ඇවිල්ලා එදා අර අනුකම්පාව වෙනා ඊට පස්සේ කොහොමද බොරුව කරන්නේ මම උඹ කොච්චර බොරුව කරනවද ඒ මිනිහමයි ඒකමයි කියලා උඹ හිතන්නේ නිත්‍ය සංඥාවෙන් නිත්‍ය සංඥා තියාන ඔබ එතන ඉන්නවයි කියලා කියන්නේ බුදුහමරගේ පැත්තේ මරන්න උඹනේ බොරුව කරලා තියෙන්නේ මේ චාර්ජ් වෙලා නැහැ ඒක නිසා ඌ අහන්න මේ සංසාරේ ඉන්න එක තමයි අපි තියෙන ලොකම තකසීරුකම දවසක් නැවතත් මේ මනුස්සයත් එක්ක ඉඳ වෙන්නේ අපි ඊට ඉස්සලා අපි නිවන් දකලා තියෙනවා. මේ මනුස්සයා දෙසරයක් ඇවිල්ලා අපි බොරු කරන්නේ මේ මනුස්සයාමයි මේ ඇවිල්ලා කරදර කරන්න කියලා කියන අපි තාම මේ මනුස්සයා නැති හොඳ සංසාරයක් බලාපොරොත්තු කොයි එකක් කරන්නේ බොරුව. අපි කරන බොරුව විතරයි මට නම් දැනගන්න ඕනේ මේ මනුස්සයත් එක්ක ඇසුරු කරනකොට අපි කොච්චර ചാටු කරනවද කියලා. ඒ නිසා අනුන්ගේ වැරද්දක් දකින්න අපි යන්න පටන් අරගත්තොත් <clears throat> ওই ප්‍රශ්නේ මතුවෙනවා අපි කොහොමද පිළිතන්නේ කියලා. ඒ නිසා බලාගෙන ඉන්නේ අපේ මොලේ අපේ හෘද වස්තුවට බොරු කරනවා අපේ හෘද වස්තුව අපි මොලේට බොරු කරනවා මේ දෙන්න අතරින් සටන තමයි බාහිරේ අපි දකින්නේ <clears throat> මිනිස්සෙක් මිනිසෙකුට බොරු කරනවා කියලා අපේ ඇතුළත sannivedanaye හරියට වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන විතරයි දෙවන්නේක් නැහැ මනසත් හෘද වස්තුවත් අතර ගනුදෙනුව sannivedanaya එහෙම නැත්නම් එකතුව සමාන්තර ගමන් කරන වෙලාවේදී මම විතරයි ඉන්නේ දැන් විතරයි මෙතන විතරයි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපි කියන ක්ෂණේ පන්නලා සතිය නෑ. ඉතින් ඒ වෙලාවේ ඉතින් අපිත් අතින් බොරුව සිද්ධ වෙන්නේ අපි සතිමත් නෑ. ඒසකට ලෝකයාගේ තියෙන බොරුව තමයි අපට පේන්නේ. ඒක නිසා කිසි කෙනෙකුට මාව කුප්පන්න පුළුවන් මං කුප්පේ කියලා හිතගන්න. කිසි කෙනෙකුට මාව රවට්ටන්න පුළුවන් නම් ඒක මගේ රැවටිල්ලක් කියලා හිතාගන්න ඉන්න මේ සංසාරේ ඉන්න එක නඩයක්, දඩයක්. මේකේ ඉඳිල්ල මා කැඹිරිල්ලක්. මේකේ හිතියොත් දකින්න තියෙන තාක් දුකමයි දකින්න තියෙන්නේ. ඇති වෙන තාක් දුක් ඇති වෙන්නේ නැති වෙන තාක් දුක් නැති වෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච. ඉතින් ඔය සංස්කාරයක් විතරයි. ඒක ඒ මනස බොරු කරනවා කියනකොට අපිට හිතන සන්තෝෂය මම බොරු කරන්නේ නැහැ කියලා. අන්න එතනයි කෙලෙසි. ඒ මනුස්සයා කරන වැඩේමයි අසුචි වලක ඉන්න පණුව දෙන්නේගේ එකට වැඩි ඒක පිරිසුදුවක් නැහැ. ඔක්කොම දෙන්නම අසුචි වලේ තමයි. නිසා මගේ අතේ තියෙන මගේ අතේ මට වෙන කෙනෙක් මනින්ද වෙන කෙනෙකුට විනිශ්චය කරන්න කිසිම අයිතිය බුදුහාමුදුර අපිට දීලා නැහැ. දෙවන්නේක් විනිශ්චය කිරීමේ අයිතිය යේසුස් වහන්සේගේ ඔබ ලස්සන කරනවා. උඹ යමෙක් විනිශ්චය කළොත් යක්ෂයා විසින් ඔබ විනිශ්චය කරනවා ඇති කියලා කියනවා. කද්දාකත් ඒවා කෙනෙක් විනිශ්චය කරනවා. උනොත් වැඳලා කියන්නේ මට මේ වෙලාවේ මේ පොතේ හැටියට මේ විනිශ්චය කරන්න වෙනවා මම නඩුකාරයෙක් විදියට ඒ මගේ රාජකාරිය. පොතේ මෙහෙම තියෙනවා ඔබ මේ වැරදි පිළිගත්තා ඔන්න විනිශ්චය. එහෙම නැතුව අපිට බෑ මොන්නම කෙනෙක්වත්. කෙරුවොත් මතක තියාගන්න අපිට කර්ම රැස් වෙලා. අපි ওই தත්තර ආයපත් වෙනවා. මම දන්නේ මම හිතන ප්‍රශ්න මම මල්ලෙන් ගැහුවා. නැත්තම් මූලධර්ම වශයෙන් උත්තර දුන්නේ මේ මේට වෙනස් මං කියන පැත්තට වෙනස් නම් නැවත ප්‍රශ්නේ වර්ණගලා ආයෙත් මතු කරන්න අපි බලමු සාකච්ඡා කරලා මේක බොහොම වැදගත් එකක් භාවනා කරන යෝගාවචරයේකට ඉදිරියට වැඩ කරනකොට ගිහිව ඉඳගෙන කරනකොට අනිවාර්යයෙන්ම මතුවෙන එක දෙවන්නේක් එක ගියොත් එයා හොඳයි හෝ නරකයි හෝ විනිශ්චය කරන්නේ Tamange මාන්නෙන් කියලා හිතාගන්න. අචා හොඳයි හෝ නරකයි කොයි එක කියලා. ඒක නිසා එහෙම විනිශ්චය කරන්න එනකොටම දැනගන්න මේ අනුසය කෙලෙසක් නැගලා ඉන්නේ. මට කවුද දුන්නේ විනිශ්චයකාර පදවිය? මගේම දරුවා වෙන්න පුළුවන්. නැත්නම් ගුරුවරයාගේ ගෝලයා වෙන්න පුළුවන්. දොස්තරගේ ලෙඩා වෙන්න පුළුවන්. රජුගේ රටවැසියා වෙන්න පුළුවන්. නමුත් රජ්ජුරුව ගත්තොත් විනිශ්චයක් ඒ නිලයෙන් කිසිම අරසාවක් නැහැ. කර්මානුරූප තමයි කටයුතු වෙන්නේ. නිසා යා කරගන්න දේ කම්මස්සකෝමි කම්මදායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිසාති තස්ස දායදෝ භවිෂ්‍යති කියලා අර උපේක්ෂාක ප්‍රශ්න දාපුවාම කරුණාවෙන් ඉස්සලා කියන මෛත්‍රියෙන් කරලා බලන්න කියලා. බැරි නම් කරුණාවෙන් නැත්තම් මුදිතාවෙන් එහෙම බැරි නම් යන යන මොකද්ද කියන්නේ මේ මොකද්ද හොඳ වචන තුන යnderලා යන්නේ කලබලින් එකයි තියෙන්නේ. ඒක කරන්න ගිහිල්ලා Taman තණ්හාමාන දිටි පහල කරගත්තොත් මතක තියාගන්න ඒක අපි විහිං අපි කරගන්න මානානුෂේකයෙන් කරගන්න වැඩක්. කර්මයේ සහ කර්මඵලයේ කියලා වෙනම නීතියක් තියෙනවා. හොඳ කරන අය ඒකෙන් කර්ම ලබයි, නරක කරන නරක වෙඳි. අපි ඒකට විනිශ්චයකාරය වෙලා අසංගහන්න යන්නේ. මොකක්ද වෙන්නේ හුඟාක් වෙලාවට කිට්ටුවන්තෙන් එක කිට්ටුවන්ති කියන ප්‍රේමණීය කිට්ටුවන්ත නෙමෙයි. වෛරෙන් කිට්ටු වෙච්ච ඇත්තත් අපි හරි බොහොම ඉක්මනට විනිශ්චය කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ විනිශ්චය කෙරුවොත් ඒ කරන හැම වෙලාවකම සංස්කාර වෙනවා කර්ම රස වෙන්න පුළුවන් විනිශ්චය කරන්න වුණොත් හොඳටම වැඩේ තමයි උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණ වගේ ජූරි මණ්ඩලයක් තියාගන්න. ජූරියට කියන්නේ ඔයගොල්ලෝ හොඳට ප්‍රශ්න අහලා මොකද්ද ඔයගොල්ලෝ දෙන තීන්දුව දෙන්නේ? ඊපස්සේ කියනවා මොකද කරන්නේ ජූරිය මෙහෙම තීන්දුව කළා කියලා මම මේක කරා. ඒක සම්මසේ වගේ අවස්ථාවේදී අපි සමාජයේ හැසිරෙනකොට එයාගේ ඉඳලා අපි පුළුවන් නම් එච්චරමයි දක්ෂකම මේක ඉන්න අමාරුයි. හරියට මේ සමාජය විසින් අපි කොටු කරනවා. මම බුරුමේ ඉන්න කාලේ ඒ හිටිය අම්මා කෙනෙක්, ඒ අම්මා පරණ හිටපු නර්ස් කෙනෙක් උගුරේ පිළිකාවක් ඇවිල්ලා ඔක්කොම දාලා රසයෙන් අසලා ගියා. කියන්නේ නැතුව. භාවනා කරලා කරලා කරලා කරලා පිළිකාව සනීප කරගත්තා. සනීප කරලා කන් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ මුළු හොස්පිටල් එකේම කට්ටිය ගියා ස්ටාෆ් එකත් එක්කම ගිහිල්ලා ඇහුවා මොකද කරේ කියලා. ඊට පස්සේ මට යා කියලා තියෙනවා මට රස්සාව නැති නෙවෙයි ප්‍රශ්නේ. මට හොඳ ගුරුවරයෙක් හම්බුණා මම භාවනා කරා. මම දැන් කන් ඇහෙන්නේ හියරින් ඒඩ්ස් දාගෙන ඉන්න නමුත් මේ උගුරේ ආපුවම මේ පිළිකාව හැම පැත්තටම බලපාන. ඊට පස්සේ එයා දැන් එතන නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. එන ණයට කොට්ට මෙට්ට දෙනවා අනම්මනම් කටයුතු කරගෙන ඉනවා. අම්මන්නේ හරීම මේ අර පිළිමස්මයි. අපි පින්ඩ වාස කරන ආවට පස්සේ ඉතුරු වෙන මාළු ඔක්කොම ෆ්‍රිජ් එකේ තියලා හෙට දෙනවා. ඉතින් බඩ එකක් ඊට පස්සේ ගිහිල්ලා කිව්වා එපා කියලා. ඊට පස්සේ කිව්වා නෑ ස්වාමීන් වහන්සේට දෙන්න අපි කපකාර විතරයි ගන්න කියලා. ඒකට අරක තිබ්බට පස්සේ ඔක්කොම කලවම් වෙලා කොහොම කොහම හරි වෙලා පස්සේ මේක ඉතින් එතන හිටිය සාංශනමක් රුස්සන්නේම නෑ මේක. ඒ ආමදොත් හරි මේ මේ පාරබෙරි මැස්මයි. නමුත් මේ වැඩේ හොඳ නෑ. පිරිසක් එක්ක වැඩ කරන තැන ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ එකක් නරක වෙන එක ඒ බුරුමේ හැටි හැබැයි. ඔය මාළු ටිකක් කුණු කරගත්තාම මේක ඉතින් අවුරුද්දක් විතර කරනවා. අපි කිය කොච්චරද ඒක කියනවනම් ඔය මේ බිත්තියක් දිගේ රිලව් යනවනම් ඒ බිත්තියේ නපි ටිකක් ගාලා තිනවා රිලව් එකේ අතේ ගවනොත් පලාත එන්න රිලව් ආයිට පස්සේ. ඒ තරම් උට ගඳයි ඒක. අර මනුස්සය ඒක නසෝ කන්න බෑ. අරකට එක තමයි බත් කන්නේ. ඉතින් ඒ ඇති. ඊට පස්සේ ආම්තුරු මයිලකට ඇවිල්ලා කිව්වා අපි මේක එතකොට ස්වාමීන් වහන්සේ රට හිටියේ. අපි පෙස්සමක් ගහලා ඒ රටට අරිමුකෝ ඒ සංසේ රටින් රටට ඇවිදිනවා පෙස්සමක් ගහමුකෝ මෙයත් එක කරන්න බෑ. එයා කොච්චර කිව්වත් මිනිස්සු අමාරු දානවා කියලා. ඊට පස්සේ මම කිව්වා මගේ බඩ තියෙන නිකන් මේ කබරෙක් වගේ බඩක්. මට මොන දේ දැම්මත් දිරනවා. මට කොයි දේ බොහොම කලාතුරකින් තමයි බඩේ වනේ. ඉතින් මං කිව්වා මට නම් දැනෙන්නේ ඔක ලෙඩක් නෑ. අන්තිම ගඳ වරිනකොට තේනකොට ඒක ඒ කෑල්ල විතරයි මං අයින් කරන්නේ. ඔක්කොම අයින් කරන්නේත් නෑ. මට දිරවන. ඊට පස්සේ ඒක ඔබතුමාගේ පුද්ගලික ප්‍රශ්න. නමුත් මෙතන ඔක්කොගෙන් බඩ එහෙම නෑ. ඒ නිසා මේ පෙසමට අසං කරන්න ඕනේ. ඒ මං අසං කරන්නේ නැත්තම් හොඳයි. මට මේක ප්‍රශ්නකුත් නෑ. ප්‍රශ්න නැතුව නෙමෙයි. මට දරන්න පුළුවන් ඒක වෙන ප්‍රශ්න. මං වගේ මිනිසෙකුට මේව ඉතින් මට පිටරට කී කෙනෙකුට කෑ ගහන්න දෙයක් නෑ කියලා. ඊට පස්සේ කිව්වා උඹලගේ නීතිය මොන වුණා ජර්මන් නීතිය හැටියට වැරද්දක් දැකලා ඒක පෙන්නේ නැත්නම් ඒකත් වැරද්දක් තියෙනවා. දැන් මම ඒක මොකද කරන්න ඕන? ඔබ කියනවනම් අසං කරන්න කියලා මම අසං කරනවා. නෑ මගේ ප්‍රතිපත්තිය මේක නෙමෙයි. ඊට පස්සේ ආපු ගාම ගිහිල්ලා සායලට මතක් කරා. ඉතින් මතක් කරුවට පස්සේ සායල මම හිතන මොකද සාමාන්‍ය විදිහට උත්තරයක් දුන්නා. ඒ වුණාට හිතන්නේ නැති මේ හාදේව මේ මේ රටකින් ඇවිල්ලා මේ පොඩි දේවල් වලට මෙච්චර දඟලනවා. දෙන දෙයක් කාලා ඉන්නේ නැතුව. ඉතින් මම මම ඒ ඊළඟට මේ ළඟදිත් ඇච්චිච්ච ප්‍රශ්නකදී මම වෙන ජර්මන් කෙනෙකුට කිව්වා මම දන්නවා ජර්මන් නීතිය වැරද්දක් දැකලා ඒක කිව්වේ නැත්නම් ඒකත් වැරද්දක් මම දන්නවා. නමුත් අපිට ඒ වුණත් නොකිය ඉන්න බුදුහාමුදුර අපිට වරයක් දීලා තියෙනවා. ඕනනිකා ඉන්න පුළුවන්. මොකද අපි බයයි කර්ම වලට. අපි බයයි තව කෙනෙකුට අවශ්‍යලා එන මේ චේතනාවලට. ඒක නිසා කියනවා අනේ මගේ මට මේක නෑ ඇත්තත්තේ මට මේක අන්ධෙක් වගේ මට ඉඳ ලැබේවා. කන් ඇත්තේ මට බීරෙක් වගේ ඉඳ ලැබේවා. මේක වෙනද හරියටම දන්නා මේ මිනිහා වැරද්ද කරන්නේ කියලා. අනේ මේ පිළිවෙත ඥාණය නැති මෝඩෙක් වගේ මට ඉඳ ලැබේවා. මේවට ලියන්න කියන්න කටයුතු කරන්න පුළුවන් ශක්තියක් වෙනකොට කොන්ද වැස්පන්නේ මිනිහෙක් වගේ වෙන්න බෑ. බැරිම නම් මල මිනිහක් වගේ වෙලා බේරියන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කෙලෙස් එක්ක අපි සටන් කරන මිනිහෙක් එක්ක නෙවෙයි. ඔය කෙලෙසක් කොලෝසුපු වෙලාව. ඔය කෙලෙසකට කවදාකවත් බෑ මේ පැත්තේ කෙලෙසක් නැතුව වැඩ කරන්න. ඇතුළතින් හා සමාන කෙලෙසක් නැත්නම් එළිය කෙලෙසේ නූලේ උඩින් නූල එනකොට යටින් බොබින් එකෙන් කොක්ක දැම්මේ නැත්නම් මැස්මක් එන්නේ ඇතුළෙන් තියෙන කෙලෙසේ තමයි අපේ බොබින් එකේ නූල් තියෙන තාක්කල් උඩින් එන එකට කොක්ක දාන දාන දිගට ගැටේ ගැටේ යන ලස්සනට මැස්ම යනවා. ඒකට කියන්නේ තණ්හා නැමැති සිබ්බණිය පිටින් කෙලෙසයක් එනකොටම මෙහෙන් දාලා කොක්ක ගහලා මට මේක කෙරුවේ පිටින් ආපු නිසායි කියලා කියනවා. ඉතින් පිටින් ආපු නම කාබනිකයි කියන ඉවරනේ. කුඩින් විතර නූල් වලට මැස් වැටෙන්නේ. නිසා යෝගාවචරය මතක තියාගන්න ලෝකේ කොච්චර කිපුණත් බුදුරජාණන්සේ බුදු වෙලා කියලා තියෙනවා. මහණිම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකට කවදාකවත් ලෝකයා මෛත්‍රිය එක්ක ගැටිලා නැත කරලත් නැහැ කියලා. බුදු වෙලා එහෙම කිව්වනම් අපි හිතන්නේ අපි වගේ කෙලෙස් බරිතව මේ අම්මා තාත්තා අක්කා නංගි මල්ලි කියන්නේ අනකොට මොන තරම් කොකු වැටෙනවද කියලා. ඒ කොකු දාන එක තමයි ලෝකේ කියන්නේ. අපේ ස්වරූපේ තමයි සංයෝජන කියන කොක්ක දිගහැරලා තියන්නේ. ඒතර කවුරු ගැහුවත් මේ කොක්ක වුණොත් නේ කාරේ කොක්කේ වදින්නේ. මේක දිගහැරලා තියෙනවනම් මුඛාවත් අහුවෙන්නේ. ඒක තමයි ඇත්තටම භාවනා කරනකොට අවශ්‍යතාවය තේරෙනාට ඒ සඳහා ඇති ශිල්පය බුදුහාමුදුර කියලා දෙන්නේ. ඒ සඳහා ති ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ කියලා දෙන එකට කියනවා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නේ ගැලවියන් පුළුවන් නම් ගැලවියන් කිසිම තැනක අර මේ ගැරන්ඩියයි කටරහ වෙච්ච ගෙම්බා වගේ අරින්නේ නැහැ. ආ කිම්බ කොච්චර ලොකුරත් මොන තාලෙන් හරි කට ලොක්කලා ගිනින්න හදනවා වගේ අපේ සංගමය මොනවද කියන්නේ නිබ්බිදා ඥාන මුංජිතුකම්ම ඥාන ආපුවාම අර ගෙම්බ කෑ ගහනවා වගේලු කෑ ගහනවා. දැන් දන්න තව ස්වල්ප වේලාවකින් වෙනවා ගෙම්බ කැමති නැති නිසා මරලා තෝණි දෙනවා. ඒ වගේ තමයි මේ සංසාරේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මේ කිට්ටුවන්තයෝ කියලා කියන්නේ ප්‍රේමවන්තයෝ කියලා කියන්නේ හර්ගියයි කියලා කියන්නේ සේරගෙම කොක්ක වදිනවා නම් කොහේ ගිහිල්ලා බේරෙන්නේ. අනේ නෑ ආයසරයක් නම් මේක නොදකින් නොපතන් නොදොමකින් කියලා දාගන්න එකයි. හැබැයි ඒක කියනකොට සමාජශීලී නෑ. කියනකොට පේන්නේ අම්මෝ මේක සමාජ විරෝධී ධර්මයක්. එහෙම මේ ප්‍රියමනාපයන්ගෙන් එන්නේ නැතුව මොකටද ජීවිතයක් ගත කරලා ඒක නිසා මේවා හදාගෙන පාරවල් ඔක්කොම මට්ටම් කරන කෙලින් හදාගෙන සදාචාරයක් තියාන මමත් මේ ඒක උඩ බොහොම ආරුඩව වාඩි වෙලා ඉඳගෙන ලෝකේ පාලනය කරන්න හදනවා. පාලනය කරන්න හම් වෙන්නේ නෙවෙයි වෙන්න තියෙන්නේ ගෙවිලා නැහැ. ඔබට ඕම යන්න ඇරලා යනාතේ යන්න ඇරලා නිකන් ඉඳනම් එසේ මෙසේ ප්‍රඥාවක් තිබිලා එසේ මෙසේ උපේක්ෂාවක් තිබිලා එසේ මෙසේ කරුණාවක් තිබිලා. ඒක පේන්නේ නෝන්ජල්කමක් අර ඇරිලක් වාගේ. පුත්‍රජානංශයේ මේ කුටිය ඉදිරිපිට හැන්දෑවේ වාඩිලා ඉනකොට එතන පහනක් පත්තු කරලා තියනවලු. කවුරුද ඒක චාරිත්‍රාකෙන් දාසව සරුවත්ඥාන්සේ ඒ කුසල භාවනා කරනකොට පණ ගැටියක් ඇවිල්ලා වැටෙනවා. ටට්ටක් පිච්චෙනවා. ඊටු දඩු ටිකෙන් ආයෙ ගිහලා ආයෙ ගින්නට වැටෙනවා. ආයෙ අණ්ඩක් පිච්චෙනවා. ඊටු අඬ වලින් පොරකක ආයෙත් ගින්නට වැටෙනවා. කරගඳ ගහමින් පිච්චෙනවා. තවත් සතෙක් එනවා. ගින්නට වැටෙනවා. සර්වඥයන්සේ පහන නිවන්න යන්නෙත් නැහැ. පත්තු ක්‍රමයට වයින්නෙත් නැහැ කියනවා. අනේ කෙටි ජීවිත ඇති මිනිස්සු මේ ගින්නට ඇති ආසාව නිසා තවත් කෙටි ජීවිත ඇති කරගන්න හැටි කියලා සුවාසයක් හැරෙනවා මිසක්ක ධර්මතාවයේ දකින්න මිසක්ක ඔය පහන නිවුවට සතාගේ ගතිය හැරෙන්නේ නැහැ. කොහරි ගින්නක් හොයන්න ගිහලා වැටෙනවා. ඉතින් අපි හිතන්නේ මම පහනපත්තු කරපුවා මැරෙන්නේ කියලා දඟලනවා. ඉතින් අපි නම් කරන්නේ පහන් නිවලා දාන එක තමයි. නමුත් මේ ඕක නිවයි කියලා සංසාරේ ওই ගති මොකක්වත් පහළ වෙන තේරුම් ගන්න අපිත් ඔච්චරයි. හම්බ වුණොත් අවස්ථාවක් කරන්නේ ඇඟිලි ගන්න එක තමයි. කුහේ යන හරි කුණු කන්දලේ නැගි ගහගෙන ඉතින් කෙලස් ඇති කරන නිසා දුවේට භාවනා කරලා මතක තියාගන්න අපිට කරන්න පුළුවන් එකයි පින් කරන එක නෙමෙයි පවුණු කර සිටීමයි. එච්චරයි මනුස්සකම කියන්නේ. මොන්නම විදියකින්වත් තමන්ගේ කෙලෙසක් වෙනවා නම් මොන්නම ලක්ෂයකටවත් කොම්ප්‍රොමයිස් කරන්න එපා. පුළුවන් තරම් බලන්න ඒ කෙලෙස නොවන විදිහට වග බලා ගන්න. කීයක් ගියක් කවන්නේ. අතප්පයක් ගියක් කවන්නේ. ලැජ්ජ වුණත් කවන්නේ. ඒක හරි අමාරුයි. හැබැයි මං හිත මං සහතික වෙනවා ඔකට නොදැන හිටියට ඔයගොල්ලෝ තුල සිද්ධ වෙන්නේ ඒක තමයි ටික ටික වෙන්නේ. ටික ටික ටික ටික ඔය ගණන් නොගෙන තත්ත්වයට යනවා මුලදී මුලදී හරි අමාරුයි නෙල්ලිගෙඩියක් කපනකොට හරියම පැංගිරි. කාගෙන කාගෙන යනවා තමයි මිහිරි රසය එන්නේ. බුලත් ටිකක් කනකොට ඉස්සලාම හරි පැංගිදී. කාගෙන කාගෙන යනවා තමයි බුලත් රසය කිසිය නිසා භාවනා කරගෙන කරගෙන යනකොට කවදා හරි තේරෙනවා තේරෙනවා තේරෙනවාමයි කියන බයි. ඒක එහෙම ධර්මයක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. අවුරුදු සම්බන්ධ සානස් දැන් මෙතනදි කියුණා මේ විනිශ්චය නොකර ඉන්න මහන්සි ගන්න කියලා මේ මට මේ මේ මේ මේ එනකොටම සිද්ධියක් වුණා එතෙන්දි මම මේ විදිහට ඉන්න බැලුවා මම සීට් එක ඉස්සරහ වාඩි වුණා එතන මේ මගේ ලොකු බෑග් එකක් තිබුණ නිසා මට බහින්න ලේසි නිසා වාඩි වුණා මම කියලා මම බස් එක දැන් ඩක්ටර් ඒකට එතන හිටපු මිනිස්සයා මෙහෙම කකුල් දෙක මෙහෙම දිග ඇලගෙන මෙච්චරවත් මට ඉඳ දුන්නේ නැහැ වාඩි වෙන්නේ ඉතින් මම කව පොඩ්ඩක් කපල ගන්නකෝ කියලා. ඔය වෙන කෙනකින් වාඩි වෙනවා. ඉතින් මම කව මට එහෙම වෙන්නේ නැහැ මොකද බහින අමාරුයි කියලා. ඉතින් කොහොම හරි මම බොහොම අමාරුවෙන් ආවේ. ඉතින් මේ ටිකක් යනකොට බංගු පාරවල් වෙනවනේ ඉස්සරහට මම දැනගත්ත පැටෙන්න තරම. ඉතින් මම හිතාගත්තේ දැන් භාවනාවට යන්නේ මම හොඳ දෙයක් යන්නේ. හරියට මේ මිනිස්යා මේ මම පසුබිම වෙන්නක් මේ මට ඉන්නේ මේ විදිහට හැසිරෙන්නේ කියලා. එහෙම ඉන්නකොට හදවතේ හදියේ හදියේ සිල් නෑනේ. වශයෙන් සිග්නලෙන් කැනසිට් එක දෙන්නේ. ඉතින් මම උන්ටවත් කියන්නේ මම වාදිතින් දුන අනේ මේ කාර්මිකා දුනහම තමයි ඒ උනාට ඇත්තටම මම හරි සතුටුයි. සයිනයි මම මට දැන් හැරිලා බලන්න දැන්ට සතුටුයි. ඒ මනසට සීට් එකක් නැතුණා කොහේ කියලා වාදින් උනාට දන්නේ. ඉතින් මගේ පස්සේ ස්වාමීන් වහන්සේ මම ආන්තෝතුන මම සන්තෝෂයෙන් දැනුණා. ඒකම ඉතින් අර කර්ම ඵල දෙනවා කියන හැමත් විතරා ගත්තොත් මෙතනදී කොයි විදියටද ඉන්නෝනේ උඩ වෙලා නටන එකයි තියෙන්නේ වෙන මොනවද කරන්න දෙයක් නැහැ අපි අපෙන් අපි ඊට පස්සේ රෝල් එකක් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි අපිට ප්‍රශ්න ලඟන නගන්න තියෙන්නේ මට ඇති වෙච්ච සතුට සාධාරණද මට මොකද වෙන්නේ ඉතින් ඇත්තටම සතුට ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ ඒ චේතනාපූර්වක මට සතුට වෙන්න ඕන කියලා සතුටක් ආවා ඒක දැක්කා මම දන්නවා ඒක කසට්ටස් කියලා. මනුස්සය කෙරේ ද්වේෂයෙන් ආපු එක. ඒ තමයි කෙලෙස වල ඇති. ඔක මම කියාගත්තොත් මේක මගේ සතුට, මගේ කෙලෙස කියාගත්තොත් මගේ බල්ලට වැටෙනවා. ධර්මතාවයක් විදිහේ මනුස්සයර කනගාටු වෙන්න ඇති. තමයි සතුට දෙන්නේ මෑණියෝ මොනවක්වත් දන්නේ නැතුවත් ඇති. ඇවිල්ලා වාඩි වෙච්චි. එච්චර. ඒ ධර්මතාව ටික විතරයි Tamanට ආපු ටික Taman ඉල්ලගත් එකක් නේ. ඉල්ල ගන්න අපිට එහෙම දෙන්නේ නැහැ අවස්ථාවක්. ඒවා එනවා. එන එක දැකපු එකයි මෙතන ප්‍රශ්න වෙන්නේ. මට සතුටක් ආව එක වටින්නේ නැහැ. මිනිස්සේ කමාරු වැටුණාත් සතුටක්. පසුබිමට සාපේක්ෂව ඇවිල්ලා තියෙනවා. හරි. මේ ආපෝ සතුට මම කියාගන්න එපා. මගේ කියාගන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. ඒකත් යනවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ ජවනිකා රාශියක් මේ සිද්ධිය කියලා කියන්නේ කිසිම අපි කියන එක හිණේකේ දවසේ එළි වෙන්නේ නැහැ තව හිණ ගොඩාක් තියෙනවා. කොහොම වෙවි වෙවි වෙවි යනකොට ඇත්තටම ඒ මිනිස්සයත් මගේම කොටසක්. මට ඇති වෙච්ච සතුටත් මගේම කොටසක්. සිල්මෑනියත් මගේම කොටසක්. ඉතින් ඔක්කොම එකම මනුස්ස මනස තමයි බෙදාගෙන ජීවත් එයාට අමාරු වෙනවා මම සතුටු වෙනවා. මම සත් අමාරු වෙනකොට මේ මනුස්ස ඔච්චරලා සතුටු වෙලා ආවා. ඕක තමයි ජීවිතය කියන්නේ. මුළු ජීවිතේ පුරාම තියෙන වගේ හේතුවක් තමයි. ඒක දිහා බලාගෙන ඉන්නකොට නිකමට හිතන්නේ මේ වගේ සිද්ධි වැටක් නැත්තම් ටෙලිග්‍රෑම් එකක් හදන්න පුළුවන්ද කියලා. මොකද හොඳටම ගැටුම් අධික සිද්ධි වැටක් නැත්තම් අපි මේ සිද්ධියෙන් ටෙලිග්‍රෑම් හදන්න යන්නේ නැහැ. ටෙලිඩ්‍රාමයක හරි චිත්‍රපටයක් හදාගෙන නවකතාවක් කරලා යන බොහොම කැපිපේන රාග ද්වේෂ මොහ වැඩි තැනට තමයි. ඒක නිසා හොඳම ටෙලිඩ්‍රාමයකේ හුඟක් කෙලස් ගලන්න ඕනේ. හුඟක් ආශ්‍රව ධර්ම ගලන්න, හුඟක් අනුශේ ධර්ම ගලනවනම් ඒකට ජාත්‍යන්තර සම්මාන හම්බ වෙනවා. මේ හැම එකකින්ම ජනමාධ්‍යයෙන් කරලා තියෙන අපිට කෙලස් ගලන්න හැදලා තියෙන්නේ. ඒ සම්මාන ක්‍රමෙන් හදලා තියෙන වැඩියෙන් කෙලස් ගලන එකට වැඩියෙන් සම්මාන දුන්නාට පස්සේ අපි හිතන්නේ සම්මානීය සාධාරණ එකක් කියලා. අනේ අපිට සම්මානයක් ගන්න පුළුවන් අය නැතිනම් ලේ පිට මරන්න. එතන බදාගෙන ප්‍රේම කරන්න. ආ. ඒ නිසා මුළු එකකින්ම ඇති කරපු මායාවකින් අපි මේ ජීවත් වෙන්නේ. මේ මගේ කියාගත්තට පස්සේ තමයි ওই account එකට අපි වගේ කියන්නේ. ඒ සඳහා භාවනා කරන එක කියන්නේ මේක තමයි සචේතනිකවද අභිධර්ම උගන්වන්නේ අසංස්කාරිකද සසංකාරිකද කියලා අච්චරයි. ඒක අසංස්කාරිකව මතුනොත් ඉතින් කාකෙන් දරුවන්ට මොකට උපැන්න සාතික කියන්නේ. තමන්ගේ දරුවෙක් නැත්නම් කමන්නේ නැහැ. උපැන්න සාතික ලියන්න ඕනේ. කාගෙන් කාලා හරි කමන්නේ මට අප්පා කිය කිව්වලු එක මිනිහ කිය වගේ මොන එකකින් හරි කමන්නේ මගේ කෙලෙස් ගැලවිලා යනවනම් ඒ වගේ මේ නොදැනුවත්කම නිසා අපි බොහෝ විට ඒව නැවත නැවත සිහිපත් කරමින් ඒ කෙලෙස් අනුමෝදන් කරනවා. ඒක ඒක තකතිරකමක්. ඒක තමයි පුත්තජනකම කියන්නේ. පුත්තජනය කියලා කියන්නේ පිනක් අනුමೋದන් වෙන්නේ නැහැ. ඒක අමතක කරලා වැරදිච්ච දේ නැවත නැවත ලියලියා කිය කියා අරක ගලේ කෙතු වගේ මම ඉරියන්දන කලුපිරි මැද මැද කනගාටු වෙන එක ඒ කෙලස් පරිත්‍යාගයේ හැටි පුත්තජනයේ හැටි. ඒ නිසා මතක තියාගන්න ওই සිද්ධිය ජීවිතේ වෙච්ච සිද්ධිත් එක බලන්න බොහොම පුළුවන්. ඒකත් අතහැරලා දාලා නිකන් ඉන්නයි තියෙන්නේ. ආස්වාද ප්‍රසආද බලමින් ඉන්නකොට මට දැනෙනවා මේ නාස්ද යයි කියලා නැවිලා උතුලේ පුරන් පුරන් දෙල වදින. උතුලේ ටිකක් කියලා අනකොට උතුල පොල් වේගෙන් ගේ නගින්න පටන් ගන්නවා. තවත් ගෙමෙන් යනකොට ඒ ගප්පියලේ ගිහින් නතර වෙනවා. එයිමත් ඒ ඒ අවස්ථාවේදී මම වෙලාවට මේ හුස්ම නිකන් කැඩිලා නිකන් නතර ඉන්නා වගේ සුදුමක් තියෙනවා. එනවා කියන්නේ නිකන් පහයන් දෙකක් කැටි බැලනවා. හරි. ප්‍රාණය විශ්ේ අන්න වගේ ගතියකුත් දෙනවා. නතර වේගුව. ප්‍රාණයාමේ. එතකොට ඒක මොකක්ද කියන මට මේ දැනගන්න ඕන ඊළඟට දැන් මේ ඒක අතරතුර මම සමහර වෙලාවට මේ ඉන්දියන් හැකිලීමත් බලනවා. ඉන්දියන් හැකිලීම බලනකොට දැන් ඒ අර හුස්ම දැල්ල පල්ලෙහාට ගිහිල්ලා මේ කුළු තලේ කවුල් දිගේ කිය කිය යනකම් දැනෙනවා. දැන් ප්‍රසවාස කරනකොට ඒනද යනවා දැනෙනවා. එතකොට මේ දෙකෙන් මේ දෙකම අනුගමනය කර හරිනේ නේද? මේ කොයි එකද මම අනුගමනය කරන්න ආස්වාස ප්‍රසආත ඉංග්‍රීසි මහත්මයෙන්ද වැඩි පදායේ කියන එකමත් නැහැ. ඉස්ලාම් කියපු විදිහට ආනාපාන හොඳටම අස්පන අපිට පේන මූණට මූණ දාලා තීද්දිත් එක සංසිඳනකොට හුස්ම රැල්ලේ තියෙන ධාතු මනසිකාරය පෙන්වන්න පටන් ගන්නවා. ධාතු මනසික කම්පන චංචල වැగిරෙන පිටු කරන ගතිය මේ අවටින් පැටේනවා. ඉතින් එතකොට නිකන් මේ හිරි වැටලා තිබිලා හිරි යනවා වගේ ඉදිකට දුවනවා වගේ ඉතින් නලියනවා. ඉතින් ඒක දිහා නැවත නැවත බලාන හිටියොත් ඒ කියන්නේ මේක අරුමයක් අරුමයක් නෙවෙයි ස්වභාවේ මේ හැඩේ වෙනස් වෙන බව හැබැයි පරිණාමයක් සිදු වෙනවා රූපාන්තරණය සිදු වෙනවා මේක දිහා බලන්නයි මේකට අසුද්ධ කරන්නේ බලන්න හිටියොත් හිටියොත් හිටියොත් දිගට යන්න යන වෙනදටත් වඩා හුස්ම සියුම් වෙනකන් උනේ මැරෙනවා මැරිච්චාවයි මේක මැරෙනව නෙවෙයි මේක සිව් වෙනවා කියලා ගැඹුරකට යන්න පුළුවන්. එහෙම ගැඹුරට යනකොට හුස්ම ගෙවිගෙන යනකොට මේ ශබ්දවල තියෙන වේදනාවල තියෙන හිතවිලි තියෙන බලපෑම වැඩි වෙනවා. ඒක හරියට ඉර බැහැගෙන බැහැගෙන යනකොට තරු පායනවා. හඳ පායනවා. හඳයි තරු පොළවේ අහසේ තියෙනවා. සූර්යාලෝකය අඩු වෙගෙන අඩු වෙගෙන යනකොට ඒවා පායනවා. පායන නෙවෙයි ඉන්නේ ප්‍රකාශ ශක්තිය සූර්යාගේ අඩු වෙනකොට මේක වැඩි වෙනවා වගේ. වැඩි වෙනව නෙවෙයි. පේන ගතිය වැඩි. ඒ වගේ අර ආස්වාස් ප්‍රසවාසයේ දිගේ ගිහිල්ලා ඒකම ඇහක් පිට ඇහක් තියලා බලන ඉන්නකොට එකක් තමයි වෙන්නේ ඒක නීරස වෙන එක. දැන් මොකද වෙන්න දන්නේ බය, චකිතේ, නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම එන්න බලන. ඒක අපිට තේරිලා නෙවෙයි එන්නේ. ඇඟට නේද? වෙන්නේ තියෙන්නේ නැහැ. වෙන්නේ තියෙන්නේ ඒක මට ආයෙමත් සමනේ. ඒ ඒ කොයි එක වුණත් මම මේ කියන්න උත්සාහ කරන්නේ එහෙම වෙනකොට අනිකුත් කායික වේදනා වැඩි වෙනවා. කයෙන් තියෙන අනික් තැන්වල තියෙන උඩ දාන ගති වැඩි වෙනවා. අපි ඔය හිතේ වෙලාවට කියනවා මේක වන්රඩි අරක ලේසි කියලා. එතකොට වෙන්නේ හොතෝද මඩේ දෙවිලා. සර්වඥයන්ස අපිට උගන්වන්නේ ඒවා ඒ වෙලාවේ වැඩි වෙන බව දැනගෙන පුළුවන් තරම් හුස්ම දිගේ බසන්න. එතකොට තව එකක් වෙනවා. මේ මෙතන මෙතන දැච්ච එක මුළු ඇඟ පුරාම මේ කම්පන චංචල ගති වැටෙනවා කුඩල්ල දුවනවා වගේ වතුර වැක්කගෙන මේ වතුර බැහැරෙනවා වගේ හිටි යටෙන්නවා වගේ පුංචි පුංචි මේ පපඩම් කුඩු කරනවා වගේ ඇඟ පුරාම දැනෙන්න ගන්නවා. එතකොටත් මෙතනින් හිත ගැලවෙනවා. තන වශයෙන්මුත් ගැලවෙනවා. අරමුණු වශයෙන් ආනාපානෙ පිම්බීම හැකිලීමට සද්දෝලට යනවා. ඒ ගියාට බාහන කැඩෙන්නේ ඒක නිසා ඒ වෙලාවේදී එකලස ගැනීම සඳහා කියනවා මේවා මතුවෙන එක ස්වභාවයි. යෝගාවචර යුතුයකම මොකද්ද? ගෙවෙමින් පවතිනා වූ හුස්ම රැල්ලම අදාහ ගන්න. තවත් මේක ගෙවිද්දිත් මට බලන්නිට ලැබේවා කියලා ඒක වෘදයක් කරගන්න ඕනේ. කරන්න කරන්න කරන්න පත්‍ත්‍විච පිහිකින් බටර් කපන්නා වගේ ඉතින් කාගෙන අර සියුම් සියුම් තත්ත්ව වලට යනවා. දන්නා තැන සිට නොදන්නා තත්ත්වයට ගෙනියනවා. ගොරෝසු තැන සිට සියුම් තත්ත්වයට යනවා. මමයා භාවනා කරන මමයා නැති වෙලා කෙරෙන තැනට යනවා. වෙයි කෙරෙනවා. මෙන්න මේ වයිදී අපිට චකිත පහල බය පහල වෙනවා ඒකාකාර සමහරට නිදිමත එනවා. සමහරට හයියෙන් හුස්ම ගන්න ඉතින් සමහරට අරමුණු මාර්ග කරන මේ ඔක්කොම මේ හිතේ තියෙන මායාවක්. දැනගෙන ගියොත් මේ වෙලාවේදී මෙහෙම මෙහෙම හොල්මන් එනවා ඒ වුණාට ආනාපානෙ මම අතාරින්නේ නැහැ. ඒකෙම ඉන්නවා කිව්වොත් ඉතාම ගැඹුරු ආනාපානයි, ඉතාම ගැඹුරු සත්‍යයක්, ඉතාම ගැඹුරු සමාධියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක භාවනාදී මට තේරෙන තාලට මේ සතිපට්ඨාන සූත්‍රයේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියන එකයි ආස්වාස ප්‍රස්වාසකය සංසිඳුමින් සංසිඳුමින් හිටමෙනවා. ඒකෙන් පිට යන්න දෙන්නේ යනවා. ගියාට පස්සේ ආයෙ ගෙනත් යන්න ඕනේ තරම්. ගෙනත් තීමෙන් තීමෙන් ඉතාම සියුම් ගියාම අපි කායනුපසනාව ඉක්මනවා. හුස්ම කැඩෙන්නේ කොහොමද? ඉක්මවම හුස්ම කැඩෙන්නේ ඒ ධාතු මනසිකාර ගුණ තමයි. ධාතු මනසිකාර කියන්නේ රටහුණු කැලක් කරගත්තාම භංගුර භාවයක් තියෙනවනේ ඒකේ. කුඩු කුඩු කුඩු වෙන එක. ඒ වගේ මේකේ ඇතුලේ තියෙන ක්ෂණ භංගුරත්වේ වැටෙන්න පටන් ගන්නවා. මේවා එක එක ඝණයක් නෙවෙයි කුඩු කුඩු එකතු කරලා හැදිලා තියෙන. බිම් වැටෙනොත් කෑලි කෑලි යනවා. කැඩිච්ච කොටක් එකතු කරලා හදලා තියෙන. ඒ ඒක ලොක් කරලා බලන කණ්ඩායමකින් දැම්මා වගේ ඔක්කොම පුරුද්ද පුදේවල් බව ඝන සංඥාව වෙනුවට රාශි සංඥා වෙනවා. ඊළඟට කූරු මිටියක් ගත්තාම මිටියේ මිට පැත්තෙන් කෙනෙකුට දමලා ගහන්න පුළුවන්. කොහොඳ පොල්ලක් වගේ හිටිනවා. නමුත් ඊළඟට ලියලා ගත්තොත් මේ පුංචි පුංචි පුංචි පුංචි කැලෙන් හැදිලා තියෙනවා. ඒ වලින් ගවට වැඩක් නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් ගහලා බෑ. ඒකට කූරු ටිකක් වදින. කඹයක් අරගෙන ඉවරලා ඒකට අඹරලා ගත්තා නැවක් උනත් බඳින්න පුළුවන්. බුරුල් කෙරුවොත් තත් ගත්තොත් සුතුස් කාලා කඩලා යනවා. ඒකේ හැම හැම හුස්මක් ඇතුළේම හුස්ම දහස් ගණක් තියෙනවා. ඒක හුස්මක් ඇතුළේ පොත් කරලා පොත් කරලා හුස්ම දහස් ගණක් තියෙනවා. ආශ්වාසය පාස ප්‍රශ්වාසය පාස වමක් පාසා දකුණක් පාසා එසවීමක් කැවීමක් තැවීමක් පාසා පිම්බීමක් හැකිලීමක් පාසා පොත් කරලා තියෙන මේවා. ඒ ගොනුව ලොකු කරලා පෙන්නනවා හොඳට හිතේ කලස් වෙනකොට. ඒකට අදාහ ගන්න බෑ. මේ එක ඝණයක් විදිහට ගුලියක් වගේ තිබුණ ගැතර මෙච්චර විස්තර තියෙනවා කියන. නැතිනම් හැල හැල හප්පන්න දෙන්නේ නැතුව හිත මේ කඹේ ගමන් කරන මිනිසෙක් වාගේ හොල්ලන්නේ නැතුව උලන් වදින්න නැත්නම් කපත් වෙන පහන් දැල්ල වගේ හෙල්ලෙන දේ නැතුව එහෙම්ම යන්න අරින්නවා. මේ මෙතන මේ මේ පැත්තේ ප්‍රඥාප්ති මේ පැත්තේ පරමාර්ථ ධර්ම තියෙන මේ මාරු වෙන තැන. ආනපාන ගිහිල්ලා ධාතු මනස්කාර මත වෙනවා. කරන මිනිහ නැති වෙලා කෙරෙන භාවනාවට යනවා. ගොරෝසුකම නැති වෙලා සිව් තැනට යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනකට යනවා. මෙන්න මෙතනදී මේ හියම් මාරුවක් තියෙන. හිත නොසල ගණ්ඩායි බුදුන් කියන සීලයක් අරගෙන යන්නේ කියලා. සද්ධාාවක් අරගෙන යන්න බුදුන් අදහගෙන යන්න එහා පැත්තට ගියොත් ඒක භාවනා ජීවිතේ ලොකු පළවෙනිම වූ ලොකු පෙරලියක්. ලොකු පරිණාමයක්. ඉතින් ඒක මෙහි භාවනා වැඩමුළුවේදී කරත හැකි එක. මොකද පරියන්කෙන් පස්සේ සක්මන, සක්මනෙන් පස්සේ පරියන්ක. දිගින් දිගට දිගින් දිගට යනවනේ. එතකොට අල්ල ගැම්මක් අල්ලනවා. ගෙදර දොරවල් කරනකොට වෙන්නේ ඒක පැයක් භාවනා කරලා ආයෙ පැයක් ගන්න පැය 12ක් විතර යනවා. ඒසොට හිත ආයෙසරයක් ඇවිස්සලා මේ සංකර වෙලා. මේකෙදි අදිස්ථාන කරන්න ඕනේ මේ පරියන්කෙන් ගත්ත සක්මන මේ සතිය පුළුවන් තරම් කන්න නැතුව සක්මන්ට ගෙනිලා සක්මනේත් බේරගෙන ආයෙ එනකොටත් අරගෙන ඉන්න. එතකොට එතන ඉඳලා ගෙනියන්න පුළුවන් දිගට වැඩි. නැත්තම් එතන ඉතන කඩ කඩ දමත මගියොත් හොදෝ දමඩි දැම්මා වගේ ඒ ගොනු වෙන්නේ. දැන් ඔය යන්න හදන ගොනු අවශ්‍ය කරන තරම්. නිචිපතා භාවනා කරනකොට හරහා යන්න පුළුවන්. ඒ කොච්චර දිනුනත් කියනවා අනිත් දවසේ වාඩි වෙනකොට මොනවත් නොදන්න කෙනෙක් වගේ ආධුනිකයෙක් විදිහට වැඩ පටන් ගන්න කියලා. දැන් මට දන්නවා මෙහෙම වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරන්නත් එපා. වෙනද පටන් ගන්න විදිහට පටන් ගන්න. ඉක්මනට එතෙන් දෙයයි. යන්න ඕන දැන්. ඒක වෙනම කතාවක්. නමුත් අතරමැද පියවර පන්නලා යන්න යන්න බෑ. සම්පූර්ණයෙන් දැන් සත්‍යපට්ඨානයේ භාවනා කරනකොට තියෙනවා මතන විශේෂ ගාක් පහසුයි මේ පිටාන් පසු භාවනා. ඒකෝට ඒකෙන් අපිට අරමුණක් කරා යන්න පුළුවන් වෙනවා. චිත්තානුපස්සනාවට යනකොට අරමුණ ගෙවම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අරමුණ වශයෙන් ගොඩක් කලකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන රූප කර්මස්ථාන තමයි වැටෙන්නේ. එතනින් පස්සේ තමයි වේදනාව චිත්ත ධර්ම වලට යන්නේ. ඒක නිසා මේ අරමුණ කියන වචනේ ගොඩක් කරට සම්බන්ධ වෙන රූප ධර්ම. කායනුපස්සනාවට සම්බන්ධ වෙනවා. කායනුපස්සනාවේ අරමුණු ගෙවම් කරලා අපි සතිය සමාධිය වන්නේ. සතිය සමාධිය හරහා තමයි නාම ධර්ම වලට යන්නේ. වේදනා චිත්ත. මොකද්ද චිත්තානුපස්සනාව වඩනවා කියන එක නැත්නම් මට පහසුයි කියන එකෙන් අදහස් කරනවා. ඉන්න බෙදර ඉන්නකොට හරි ගොඩාක් යනකොට හරි ඕනෑම වෙලාවකදී මට හිතටම මේ චේතනාව මේ මොකද්ද කියලා මම හිතනවා මේක ලෝභ දේශ මෝහ ඒ වගේ තියෙනවනේ ඉතින් ඒ ආමල් එක කියලා හිතාගෙන මම ඒක ෂෙයා කරගන්නවා ඒ ෂෙයා කරගන්නේ මම යන්නේ මම යන්නේ ඒකට දිනන්නේ පහ කරගන්නවා පහක් කරන්නේ මම යන්නේ කියන්නේ තිබුණා මේක නැති උනායි ඔක්කොම කරන්නේ මමනේ මේක අල්ලන්නෙත් මම ක්‍රමය දන්නෙත් මම ඊට පස්සේ දිනුවයි කියලා තින්නු කරන්නේත් මම යන මම යතර වෙනවා චිත්තනිවසන හොඳයි සතිය සමාධිය කරන ඔතන යන්නේ සතිය සමාධිය නෙවෙයි නම් දකින්නෙත් මම අප්පා බොහොම හොඳයි දැන් අල්ලගන්න. ඊට පස්සේ ඒක නැති කරන්නෙත් මම. පහ කරුවා කියලා කොඩි දාලා දිනන්නෙත් මම. එතකොට මම මේ තිබුණු තැටිය මම තව ඝන බහල වෙන්න ඉඩ තියෙනවා. චිත්තානුපසන නිසා එකතන කරකවන්න ඉඩ තියෙනවා. අනුශේ ධර්ම නැත්තම් වංචනික ධර්මයක් පෝෂණය වෙනවා වෙන්න පුළුවන්. දන්නේ නැහැ. මම එහෙම චෝදනා කරන්නේ නැහැ කෙලින්ම. වෙන්න පුළුවන් බවයි මේකේ තියෙන්නේ. ඔය මුළු එකම මනෝමූලමේ යන්නේ. මනෝමූල වෙනකොට මම යන මම පෝෂණය වෙන්නේ නැහැ කියලා කවුද කියන්නේ? කොහොමද සාහිතික වෙන්නේ? හොරා ගැම්මයිනේ පේනානේ දැන්. රූප ධර්මයක සත්‍ය සමාධිය වැඩුණා නම් මේ ඉන්නේ ආනාපානද කියලා අල්ලලා බලලා කීයකින්. රූප ධර්මයක් නෙමෙයි. පිම්බි මෑකිලිය වම දකුණ කරතේ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමේ තමයි කායනුපසනාවෙන් පටන් ගන්න ඇතිවිච්ච සති සමාධිය තුලින් වේදනා චිත්ත වලට යන්නේ. එහෙම නැත්නම් ඔය වගේ එදිනදා වැඩ කරනකොට ඔය කරාට පුළුවන් තරම් හම්බ වෙන හම්බ වෙලාක පරියන්කයට ගිහිල්ලා අර රූප ධර්මයක් පදනම් කරගත්ත. රූප කර්මස්ථානයක් පදනම් කරගත්ත කායන පස්සන දිගේ ගිහිල්ලත් අරකම කරන්න පුළුවන් කියලා බලන්න. ඒ නිසා අපිට එන හිතවිලි බලන්නේ හිතම නම් සිංහලෙන් කියන්නේ හොරා ගැම්මෙන් පේන ඇහිල්ලක් කරන්නේ. දිනුවත් පරාද පෙරදුනක් පරාද. ඒක අම්මා තා පුතාට විරුද්ධව පේන්නේ කියන්නේ. ඒක වැරදිද හසාවන්නේ? වැරදිද කියලා දැනගන්නයි මම අහන්නේ මේ මමයා දිනුනේනවද කියලා බලන්න. මේ මයිලගදා මට කියන්න බෑ ඒක තමන් කරලා බලන්න ඕනේ මේක දිනුවා හරි ගියා කියලා කවුද තීන්දුව කරන්නේ. සක්කාය දිට්ඨියමයි මමමයි. ඉතින් ඒක පෝෂණය වෙනවනම් අන්තිමට මේ 90 කිරිපෙව්වා වගේ වැඩක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මගේ මම උපදෙස් දෙනකොට නම් කියන්නේ මම දන්නවා වේදනාවට පසනා කරන භාවනා ලංකාවේ ක්‍රම තියෙනවා චිත්තානුපසනා ක්‍රම තියෙනවා ධම්මානුපසනා ක්‍රමත් තියෙනවා. නමුත් මේ ਸਰවඥාන්සාර අනුපුබ්බ ප්‍රතිපදා අනුපුබ්බ කිරිය අනුපුබ්බ වැඩේදී කායනපසනාව පටන් ගත්ත නිසා චිත්තානපසනාව හරිනම් මට මෙහෙම කියයි. ඉක්මනට කායනපසනාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා හැමදාම මේක කරලා අරකට යන්න. චිත්තානපසනාවට යන කියන කායනපසනාවේ දක්ෂකමක්. ඉතින් කායනපසනාව ඒ ඒ ඒ ඒ ස්ටේෂන් එකේ ටැබ්ලට් එක අරගෙන යන්න අර දෙවෙනි ස්ටේෂන් එකට තුන්වෙනි ස්ටේෂන් එකට ගිහලා වැඩ පටන් ගන්න එකයි තියෙන්නේ. එක දිග ස්ටේෂන් වල ටැබ්ලට් ගන්න නැතුව ගියොත් ටැබ්ලට් මාරු කරනවා කියන ගමන් ස්ටේෂන් එකේ ඒ කරන්නේ නැතුව ගියොත් කොහේ අතට යනවද කියලා කියන්න බෑ. ඒ කියන්නේ චිත්තානුපසනාවලේව තන්නේ කරම මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. මේ මනෝමය தත්තට යන්න ඉස්සලා ගිය පාර මතක නැත්තම් වා. ඒ කියන්නේ සතිය සමාධිය මතක නැති වුණොත් මේක මනෝමූලමය භාවනාවක්ද කියලා දන්නේ නැහැ. ඒක පිටිවන්ද මම අනතුරු අඟවනවා මිසක වැරදි කියන්න මට පුළුවන් කමක් නැහැ. මම කරන එකක් නම් මට කී හිතා ගන්න පුළුවන්. මේ සතියද ඉස්සර වෙලා තියෙන්නේ සතිපට්ඨානේ තියෙන. එහෙම නැත්නම් මේ මට කෙලෙස් පේනවා මම කෙලෙස් නැති කරනවා මගේ කෙලෙස් නැති වුණා කියලා කවුද විනිශ්චය කරන්නේ තණ්හා විත්තිමාන කියන ඒ වගේ ගොඩක් අඩුයි වගේ මට දැනෙනවා මට දැනෙනවා ඒක මට ඒක කියන්න වෙනවනේ මට දැනෙනවා කිය. ඒ කියන්නේ මම යත් අද වෙලා රාගය අම්මයි පේනාන කතාව තමයි මට කියන්නේ. ඉතින් අම්මා පුතා දරුවා තිස්සේ හොරකම් කරනවා. ඌ වෙන් තමයි අම්මා යැපෙන්නේ. ඉතින් හොරකම් අහුවෙච්ච මිනිස්සු හෙට ඇවිල්ලා අම්මා ළඟට එනවා පේනහන්ට මගේ කුකුලා නැති වුණා, මගේ පිත්තල මේක නැති වුණා. ඉතින් අම්මා කියනවා ඕකට නම් අසවල තමයි තියෙන්නේ අසවතන්ට කියලා වෙදකම් කරන කවදාකවත් පුතා හොරකම් කරයි කියලා කියන්නේ. ඒක හොරාගේ අම්මා පේනවා. කියන්නේ මේ හිතත් එක්ක වැඩ කරනවා කියනකොට මේ හිත විසින් නිෂ්පාදනය කරන කිසිම දෙයක හිත නැහැ කියලා මතක තියාගන්න. සහිත අල්ලන්න බෑ හිතේ. මේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට මේ ඇහැට ඇහැ පේන්නේ නැහැ. ලෝකේ තියෙන ඉතාමත්ම ශක්තිමත් කඩුවට ඕන දෙයක් කපන්න පුළුවන් වුණාට ඒ කඩුවට ඒ කඩුව කපන්න බෑ. මේ ඇඟිලි පිටරෙන් ඕන දෙයක් අල්ලන්න පුළුවන් වුණාට මේ ඇඟිලි පිටරෙන් මේ ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි පිටරක් වගේ. ඒ නිසා විඥානයත් එක්ක සෙල්ලම් කරනකොට කායන චිත්තානුපසන ධම්මානුපසන කියන්නේ එයා දෙන ලණුවක් කාලා යනවයි කියන එක මුලින්ම දැනගෙන යන්න ඕනේ. මම භාවනා කරනවා කියන්නේ හිතමයි. මම කෙලෙස් දැක්කා කියන්නේ හිතමයි. මම කෙලෙස් උපක්‍රම යෙදුවා කියන්නේ හිතමයි. මම උපක්‍රම කරලා පහ කරා කියලා කියන්නේ හිතමයි. ඒකට අනිවාර්යයෙන්ම අතන ඝන බහල වීමක් වෙනවා. ඒ මම කියන එක ජයග්‍රහණයක් ලබන්න ලබන්න එයා ඝන බහල වීමක් වෙනවා. කායනපසනාව ඒකේ ඉන්නේ දෙන්නේ. කායනපසනාව ඔය මොකක්වත් නෙමෙයි සතිය තමයි ඉස්සර ගන්න. සතිය බොහෝම අපක්ෂපාතී තීන්දුවක් ඇති කරගන්නේ මේ ඉස්සරහට තියෙන වංචනික ධර්ම එහෙම නැත්නම් ওই කියන තණ්හාමාන දිටි කියන ප්‍රපංච ධර්ම අල්ලන්න අමාරු ප්‍රපංචනේ. අල්ලන්න නම් ස්වාධීනව ඇති කරගත්ත සතියකින් ඒකයි ඔය කායනපසනාවේ තියෙන මේ වගේ බොහොම මේ 1 2 3 4 ක්‍රම. අනිත් එක ඔහොම චිත්තානපසනාවක් කියලා දීලක් නෑ නේ සතිපට්ඨාන එහෙම එකක් කියලා නෑ. සතිපට්ඨාන කියලා තියෙන්නේ ඒ ඒ හිත දැනගන්නවා ප්‍රහාණ කතාවක් නෑ. ප්‍රහාණය කරන්න ඔය හිතට වෛර කරන්න බෑපයි. රාගයක් එනකොට රාගේ ප්‍රහාණය කරන්න පුළුවන් ද රාගයට වෛර නොකර. ද්වේෂයක් එනකොට ද්වේෂය ප්‍රහාණය කරන්න පුළුවන් ද ද්වේෂයට ද්වේෂ නොකර. ඒතුළු ඒක අයින් කළ යුතුයි කියලා කියනකොට මෙතන තේරුම් බේරුමක් ඇති කරගෙන එයා හොඳයි මෙයා වැරදි කියලා හිත කියන මම නික්ලේශී යා කෙලේශී කියලා අයින් කරනවා. ඒ කෙලෙසෙත් හිතේ මේ නික්ලේශී කියලා කියන්නේ හිතේම මායාවක්. කොහොමද දන්නේ මොකා මොකා කරනවද කියලා. ඒ නිසා වඳුර අතර කඩුව දුන්නා වගේ ඌ ගහන්නේ නම් රජුරවන්ට රජුරෝ බේරන තමයි. මැස්සට ගහන්නේ. මැස්ස ගියාට පස්සේ ඌට මතක නැහැ රජුරවන්ට වදිනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි මේ එක්ක ඕක හොඳට පිරිසුදු කරගෙන යන්නේ නැත්නම් ලේසි ක්‍රමේ ආරසා ක්‍රමේ තමයි කායනපසන වේදනානපසන චිත්තානපසන අර ස්ටේෂන් දෙකේ නතර කරලම යන්න. පොඩි වෙලාවකට හරි කමන්නේ චිත්තානපසන දක්ෂණ මේ දෙකේ බොහොම ඉක්මනට යන්න පුළුවන් වෙයි. ඒක නම් මම පිළිගන්නවා. හැබැයි එතකොට සතිය වඩන්නේ කායනුපසනාව. ඊට පස්සේ ඒක වේදනානුපසනාව තහවුරු කරලා චිත්තානුපසනාවට දාන්න. හැබැයි කියලා තියෙනවා ඒකානුපසනාව පමණක් වැඩිමෙන් පවා සෝවාන් වෙන්න පුළුවන් රහත් වෙනකොට නම් හතරම වැඩෙන්න ඕනේ කියලා. නමුත් ඒකෙදී ඔයගේ මේ උපක්ලේශ ධර්ම සහ වංචනික ධර්ම වල තියෙන පටලවිල්ල නිසා ලේසි ක්‍රමය තමයි 1 2 3 4 ක්‍රමය. මම ඒ නිසා මේ මේ එක්ස්ප්‍රස් බස් එක තියෙද්දි ස්ලෝ බස් එකේ යන්න කියන කතාවක් මම කියන්නේ. නිවසේ ඉන්නකොට ඉරියාපත භාවනාවයි සම්පජන භාවනාවයි තම හොඳයි කියලා කියනවා. එතකොට වහන්සේ දැන් මේ කියපු උත්තරේම දෙයකට එතකොට අපි නිසි ඉරියාපත භාවනාව කරනකොට දැන් ගෙදර ඉන්නකොට ඒක හොඳම භාවනා ක්‍රමයක් අපි වැඩ කරනකොට හොඳම භාවනා ක්‍රමයක් කියලා කියනවා. ඒකයි සම්පජන් භාවනාව. එතකොට අපි ගැන කොහොමද කලින්ත් අපි කරන්න ඕනද නැත්නම් එකත් සමත්ය වැඩි වෙන එතන වෙලා තියෙන්නේ අපි ඒ ඉරියව නැති කරන්න හදනවක්වත් ඒ ඉරියව වැඩි කරන්න හදනවන්නේ ඇති හැටි බලන එක විතරනේ කරන්නේ විපස්සනාදී ඇති හැටි බලනවා කරනවා නම් කිසිම වෙනසක් අපේක්ෂා කරන්න තේපා වෙනසක් කළ යුතුයි කියලා තීන්දුව කරපු ගමන් ඉතින් ගැටමක් ඇති වෙනවා. අපිට තියෙන්නේ හිතගෙන ඉනකොට හිතගෙන ඉන්න බව දැනගන්නවා මිසක් ඉඳ ගන්න හදනව නෙවෙයි. යනකොට යන බව දන්නවා, කනකොට කන බව දන්නවා මිසක් කිසිම වෙනසක් අපි කරන්න යන්නේ. අපිට තියෙන්නේ මේ ප්‍රകൃතිය දිහා ඇති හැටි බැලීමක් පන හුස්ම ගන්නකොටත් ආයාස කරන්නේ හුස්ම වැටෙන හැටි බලනවා. එතකොට ඇති වෙන සතිය කවදාකවත් choiceless awareness කියලා කියන්නේ කිසියම් පංගු peerුවක් නෑ. මේක හොඳයි මේක නරකයි කියන විනිශ්චයකාරකමක් නෑ. ඔත්තු බලන රහස්සොත්තු සේවකයේ ඉන්න පොලිස් කාර්යගේ වැඩ සතිය කරන්නේ. කවුද මොකද්ද කරන්න කියලා බලනවා මිසක විනිශ්චය කරන්නේත් නෑ. පොලිසිය ඇඳුම් පිටින් ගිහලා එයා අල්ලන්න යන්නේත් නෑ. මොකක්වත් නෑ. සතිය කරන්නේ නිරීක්ෂණයක් පමණයි. ඒකට සම්පජඤ්ඤ භාවනාවේදී ඒ කෙලස් දිහා බලලා මේක රාගේ මම දුරු කරන්න ඕනේ මේක ද්වේෂ මම දුරු කරන්න ඕනේ කියලා එහෙම කිසිම කටින් යටි කරත ප්‍රෝග්‍රෑම් එකක් ෆෝමියුලා එකක් හිතේ නැහැ. රාගය ආවනම් අපිට පුළුවන් වෙන්න ඕනේ චිත්තානුපසනාව මේ රාගය කියලා දැනගන්න. උප්පස සරාගං වාචිත්තං අජ්ජත්තං සන්තං වාජ්ජත්තං සරාගං චිත්තං සරාගං චිත්තං තුමේ පජානාති. මගේ හිතේ රාගය තියෙන කියලා රාගය තියෙන දැනගන්නවා මිසක ප්‍රහාණය කරන්න හදනවා කියන්නේ රාගෙත් එක්ක තරහක් එනවා. මාත්‍ය සංසිද්ධ දැනගන්නවා තමයි අපි. දැන් දේශයක් ආව දේශය කියන්නේ දැනගන්නවා. එතකොට ඉතින් තුනේ විදිහට ඒක හොඳයි. දින වේලා වෙන්න ඕනේ නෑ. වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. වැඩි වෙනවනම් වැඩි වෙන බව දැනගන්නවා. අඩු වෙනනම් අඩු වෙන බව දැනගන්නවා. අපි ඒ කෙලෙසේ හෝ ආස්වාද ප්‍රසාසී හෝ ඉරියාපත සම්පජඤ්ඤ හෝ ඇතිසැටිය දැකගන්න එක මිස කිසිසේත්ම ඒක හසුරවන්න යන්නේ. හසුරවන්න ගිය ගමන් කොයි අපිට සදාචාරාත්මක ගතියක් එන්න පටන් ගන්නවා මේක හරි මේක වැරදි කියලා. ඒ තීන්දුව ගන්න කෙලෙසිතකින් නම් කොහොමද දන්නේ ඒක සුමකට යොමු කරයි කියලා. හොඳකට වෙයි කියලා. අපිට ඒක නේද කළ යුත්තේ අපිට රාග වෙලා තෝරු සිතුන මොහ සිතුන කම ඒක දැනගෙන ඒක තමයි සිතෙන් දුරු කරගන්න ඒ දෙකෙන් ඉස්සලා තියෙන දැනගන්න එක දැනගන්න මට්ටමේ බ්‍රේක් නැතුව දෙවෙනි එකට යනවනම් ඒක ලෙඩක් කියලා මම කියනවා. දැකලා බ්‍රේක් කරගන්න පුළුවන් වෙනවා. රාගේ තියෙන රාග කියලා දන්නවනම් ඒත් එකම බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන එකත් උපේක්ෂාවක් තමයි. ඒක බරපතල උපේක්ෂාවක්. මේක දකින්නකොටම කඩාපැනලා ඒකත් එක්ක රණ්ඩු කරන්න හදනවා කියලා කියන්නේ අපි එතකොට පටන් ගත්ත දැන්ලා ඉවර වෙනකම්ම උරුට්ටුවක. නෑ සානසකෙස් වෙන කිසිම සිතුවිල්ලක් කරේ වෛරයක් හෝ දෙයක් නැතුව ඒ රාගය අපි අපි අයින් කරගන්නවා නම් අයින් කරගන්නේ කොහොමද වෛරයක් නැතුව? රාගය අයින් කරන රාගය හොඳ නැති හින්දායි. කයින් වෙන බව දැනගන්න එක විතරයි බුදුහාම කියන්නේ. රාගේ රාගය කියලා දැනගත්තා ඒක අයින් වෙනවා. අයින් කරන්න හදනකොට මම ඇවිල්ලා ඉවරයි. අයින් වෙන බව අපිට දැනෙනවා. ඒකත් හොඳයි. ඒක හොඳයි. ඒක ඒක ඒක චිත්තානුපසන කියන්න ඕන කොහොම ගියත් රූප ධර්මෙත් ඔච්චරමයි තියෙන්නේ. වේදනා ධර්මෙත් ඔච්චරයි තියෙන්නේ. චිත්තානුපසනත් ඔයකට ඔය චිත්තානුපසනාම් කියන්න බෑ. ඒතර වේදනා දිහා බල සුඛ වේදනා දුක් වේදනා දිහා බලනවනේ ඒ වේදනාවට ඇලෙන්නේ නැතුව වේදනාවෙන් ඩිස්ටන්ස් එකක් ගන්න ඒක වේදනානුපස්සනාවට යනවා. ඊට පස්සේ ඒක දිහා බලනවා. ඉදිරියටපත් වෙනකොට ප්‍රමුඛතාවය අනුව මේ කියන රාග හිතවිල්ලක්, මේ ද්වේෂ හිතවිල්ලක්, මෝහ හිතවිල්ලක් කියලා බලන හිත නික්ලේශී නම් කෙලෙස් හිතට ඉන්න බෑ. බරණ හිත කෙලෙස් සහිත නම් රාග ද්වේෂ මෝහ සහිත නම් අනේන කෙලෙස් හත් එක ගැටෙනවා. එතකොට ප්‍රතික්‍රියා කරන ඒක උපේක්ෂාව නෙවෙයි. ඒ තාක්කල් කෙලෙස් වලට පොහොරාවෝ. ඒ නිසා අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ රාගයත් එක්ක වෛර කරන්න කරන්න ඒකට හොඳ මේ නිදර්ශන කතාවක් මේ කියන ඔය බ්‍රහ්මන් සාමුද්‍රු ඔය සිංහල කතා තමයි මම හිතන්නේ මම නෑ මේ කතාව ජනමාධ්‍යෙන් අහලා නෑ මේ ජන ශ්‍රුතිය බ්‍රහ්මන් සාමුද්‍රුෙන් අහලා තියෙන්නේ ඒක රජ කෙනෙක් මේ සිවිල් යුද්ධයක් සඳහා රජමාලිගාව අතහැරලා යනවා යුද්ධ තියෙන ප්‍රදේශයට යනවා ගිහිල්ලි වල යුද්ධ දිනනවා දිලා එනකොට අර මාලිගාවේ හිස්ස තියෙන වෙලාවේදී ඒ මාලිගාවට යකෙක් එනවා. ඒ යකා මේ ද්වේෂය ආහාර කරගන්න යකෙක්. ඇවිල්ලා ගේට්ටුවේ ඉන්නවන සැර කියනවා අරපයන් කොතර කියලා. හරි එහෙම කොහෙද එන්නේ කඩතරන්නේ මම ඉන්නේ කියලා ඊට පස්සේ ඇහිල්ල දික් කරනකොට කේන්ති යනකොටම අර ඒ කේන්ති කාලා ලොකු වෙනවා. ඒ කේන්ති ආහාර ගන්න ලොකු වෙනවා. දැන් බලවත් වෙනවා. බලද්දී අරු තල්ලු කළා දාලා යනවා. එතකොට ඌ කෑ ගහනවා ඊගා එක්කනට ඊගා එක්කන එන්නකොටම කෑ ගහගෙන ඉන්නේ මරණ කපනවා කියන. ඌ දෙවිශේම ආහාර ගන්නවා රයකා. එතකොට ඊටත් වැඩිය ලොකු වෙනවා දෙවෙනි ගේට්ටුවේදී. තුන්වෙනි ගේට්ටුවේ යනවා මිනිස්සෙක් ළඟට එනකොට තල්ලු කරන්න පුළුවන් තරම්. එතකොට ගේට්ටු කාර්යයත් එනවා මෙයාට ද්වේෂය දීගෙනම. ඒ ද්වේෂය කාලා මාලිගාවට යනකොට මේක නිසා වෙන විශාලයි. ඇතුලේ ඉන්න ඔක්කොමලා අර ගේට්ටුවේ ඉන්න මිනිස්සුන්ට බැන බැන සියලු දෙනාම යුද්ධයට පෙළඹෙනවා. එන්න එන්න එන්න මේ යකා තර වෙනවා. හැම කෙනාම ද්වේෂෙන දෙන්නේ. අන්තිමලා සිංහාසන උඩ ආඩි වෙච්චාම සිංහාසනෙත් මදි වෙයි මිනිහට. කිසි කෙනෙකුට කිට්ටු කරන්න බෑ. එනේන මිනිහා බලිනවා. එනේන මිනිහා වෛර කරනකොට අර එන්න එන්න තර වෙනවා. දැන් මුළු මාලිගාවම ආධිපත්‍ය පිහිටලා කියලා ඔන්න රජුරණ පණිඩක් හම්බෙනවා. රජුරෝ මොලකාරයා. රජුරෝ යනකොට අරස සිංහාසන ඉඳලා හා හා හා බට කරන්න බෑ. ඒක රජුරෝ කියනවා අනි අම්මේ මං කොච්චර කාලයක් බලන් හිටියද ඔබතුමා එනකන් අනේ කොච්චර වටිනවද මං හිටින වෙලාවේ ආවනම් මං කොච්චර ආදරෙන් බාර ගන්නවද මේ අපේ ටක තීර මිනිස්සු වෛර කරලානේ මගේ නම් කවදාකවත් වෛරයක් නැහැ කියන කියන්නේ මිනිහා කෙට් වෙන්න පටන් ඒසා ඔබතුමා මේ නරක වෙලාවට ඇවිල්ලා තියෙන නැත්නම් මං කවදාවත් මේක වෙන්න දෙන්නේ නැහැ කියලා මෛත්‍රී කරන්න කරන්න කරන්න ඉනිකුණෙත් අරමුණු පුංචි වෙනකොට සිංහාසනෙ වුණා. යන්නේ ලැල්ලා අල්ල විහිකොල දාලා වාඩි වෙලා අයින් කරලා දානවා. ඒ ද්වේෂය ද්වේෂය කළා කවදාකවත් දිනන්න බෑ. ඒකට ආහාර වෙනවා. හඳුනා ගැනීමක් කරන්නේ. එච්චරයි මේ අහා මේ අහා ද්වේෂයේ කාලා ජීවත් වෙන යකෙක් නම් ඌට ද්වේෂ කරන්න කරන්න උතර වෙනවා. අපි අල්ලපු ගෙදරත් ඒක ඕකනේ කරන්නේ. හැමදාම කොයි වගේ රොත් අල්ලපු ගෙදර හොඳ නැහැ. ඉතින් මේ විශ්ෙ එන්නේ එන්නේ තර වෙනවා. මොකද ඒ ගෙදර වල ඉන්නේ මේ ද්වේෂයේ කාලා ජීවත් වෙන යක්කෝ. දෙන්න එපා කාටවත් ආහාර. මෛත්‍රී ප්‍රේම කරන්න යන්නත් එපා. දරුවෝ යක්කෝ වෙන්නේ එතන. අපේ හැම දරුවෙක්ම අම්මට තාත්තට වෛර කරනවා. මොකද ඒ? ඕක කන්න නොදෙන්න දුන්නයි කියලාද? නෑ. ඕනෑට වැඩි සලකන ඉන්න. හැම දෙමාපියටම පුදුම වෛරයක් තියෙන දරුවෝ. මොකද දරුවෝ කියලා කියන්නේ අපි මේ කූඩු වල දාලා ඇති කරන සත්තු වගේ අම්මලා තාත්තලා ගුරුතුළුන් බවට බදලා අපිට ඕනේ අපිට අපේ ජීවිතේ දෙන්නේ කියලා කියනවා. ඉතින් අම්මලා දෙන්නේ නැහැ. තාත්තලා දෙන්නේ නැහැ. ඉතින් උන් කරන්නේ වෙඩි තියනවා. මරනවා. බයිනකන් කොච්චරකද මේ වෙන්න බයින මොකද මේ ඕන් නැතුව මේ ප්‍රේමේ බෙදන්න කියලා. මොකක්වත් ඕනේ නැහැ. ඒ ඕන එක හොයාගෙන කයි. උන් අතපය හයි වෙනකම් අපි කන්න බොන්න දෙන්න ඕනේ. යකෙක් <clears throat> ආවත් යකා පිළියර ගන්න. ඉවරයි. ওই කෙලෙස් ඔක්කොම කෙලෙස් වෙන්නේ තකතිරු හිතර තමයි. ඒ කෙලෙස්යට මුහුණ දෙනවා නම් එන්නේ එන්නේ ඇටි හැලෙනවා වගේ උරුම් බැටි උරුම් අල්ලක තියෙන ඔය හැලිලා යනවා. අපි කෙලෙස් වලට හරි බයයි. බය නිසාම දකින්නකොටම gadu ගයි. ඇත්ත ඒක වටිනවා. මොකද සිල් නැති කෙනාට මේ සතිය නැති කෙනාට එහෙම තමයි தත්ත්වේ. ඒක සත්‍යමත් වෙලා ඉස්සරහට යන්න යන්න පේන්න පටන් ගන්නවා. කෙලස් කෙල කියන්නේ අපේ හිතේ මතුවෙන දෙයක්. මෙතෙක් සංසාර ජීවන දේ කොට උච්චර කඩු ගන්න දෙයක් නේ. ආන්නේ විදිහට කෙලස් ධර්ම කරගන්නවනේ. ධර්මානුපස්සනාට ගියන් පස්සේ නීවරණ ධර්ම කියලා කියන්නේ. උප්පන්න සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ විපජානති. එච්චර මගේ ඇත්තේ సంతානෙන් කාමච්ඡන්දේ තියෙන කියලා දන්නවා. ප්‍රහාණය කරන කතාවක් කියන්නේ ඊට පස්සේ ඒක වැඩෙනවා නම් දන්නවා. ගෙවෙනවා නම් දන්නවා. ආයෙ නොවෙනා තාලට ගෙවුණා නම් දන්නවා. නැති එක ඇති වුණා නම් දන්නවා. ඒකට කෙලෙස් වලට ධර්ම කියලා පාවිච්චි කරනවා. එතකොට හැබැයි හොඳට සතිය තියෙනවා. හොඳ සමාධිය තියෙනවා. තමන් යුද ප්‍රකාශ කරන්න පුළුවන් තරමේ මට්ටමකට ආධ්‍යාත්මික ජීවිතයක් තියෙනකොට ඔය කෙලෙස් ඔය කියන තරම කළු පාට නෑ ඔය යකා. අරාදිනවයි කියලා කියන්නේ යකාට අපි ආහාර දෙනවා කියන එක තමයි. මම රිටයර්මන්ට් එක හම්බුනේ දැන් එහෙම වෙච්චා මම ඉතින් එහෙම යනවා මම හිතුවේ මේ නිකන් මම අන්නාගත්තට පස්සේ ඉවත් වෙනවනේ ඉවත් වෙනකොට මට හිතුනේ මේ මම විසින්ම මේක වෙනම කරාද කියලා එහෙම නෑ ඒක ඉබේම මේ නැතිලා යනවා මට හොඳටම වැටහෙනවා මම ඒකයි එහෙම වෙනවනම් අපි සාකච්ඡා කරපේක හොඳයි ලෝකේ වෙන දේවල් මිසක කරන දෙයක් නෑ කරන ගමත් කරන දෙයක් තියෙනවා නම් තකතිරුකම විතරමයි ලෝකේ තියෙන්නේ අපි කරන හරියක්ම කෙරුවා නම් තකතිරුකම් විතරයි තියෙන්නේ. වෙච්ච හරියක් කළා තියෙන්නේ වෙච්ච දේවල්. අපි ඒවට ඇඟිලි ගහලා යටි ලේබල් එක ගන්න මම කෙරුවේ කියලා. කරලා තියෙන තකතිරුකම. මේ ලෝකේ සිද්ධ වෙන තාක් වෙන දේවල් කියලා හිතාගෙන ඉන්න මෙවට උපන සාතික දීලා කෙලස් කරනවා පින් කරනවා කියලා ලේබල් ගහගන්න යන්නේ නැතුව ඕක දිහා බලහන මේ මුල මේ මැදාග කියලා කොට යන්න ඇරියනම් මුලස් හරීම සුන්දරයි ලෝකේ හරීම සුන්දරයි. ඒ අපේ නොදැනුවත්කම නිසා. තකතිරුකම කියලා මං කියන්නේ. තකතිරුකම වෙන මොකක්වත් නැහැ. යෝගාවචර වශයෙන් අපි hina වෙලා බාර ගන්න. ඕකනේ අපිට දැනගන්න තියෙන බුදුහාමරෝ කිව්වේ. අපේ අවිද්‍යාව දැනගන්න එක තමයි විද්‍යාව කියන්නේ. අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉස්සරහට යන්න යන්න අපේ තකතිරුකම් ප්‍රමාණ කරනවා. කාටවත් ඇවිල්ලා ප්‍රමාණ කරන්න දෙන්න එපා. එතකොට මේ මාසයට තේරෙන්නේ අපි ප්‍රමාණ කරලා දකින්න තකතිරුකම් කියලා කනගාටු වෙන්නේ නැහැ. බුදුහාමර අපිට කණ්ණාඩියක් දීලා තියෙනවා. ඒ කණ්ණාඩිය අපි මූණ බල්ල බලනවා අපි කොච්චර රාගසයිතද, ද්වේෂයි කනගාට වෙන්න එපා. ඒ තමයි අපේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ මොකද සංසාරෙ මෙතකල් හිටියේ උතන න්යාය මොකද අලුතෙන් දැන් ආපු එකක් යමි. මේ හැටි. ඔබ දැකලා gadu ගන්නේ එපා. ප්‍රහාණය කරන්න යන්නත් එපා. ප්‍රහාණය කරන්න අපිට අයිතියක් නැහැ. අපිට විදායක ශක්තියක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දස්සනා පහතබ්බ. දකින්නකොටම කෙලෙස් හැලෙන ගතිය, කෙලෙස් වල හැටි. අපිට තියෙන එකට අභීතව සද්ධාවක සීලක පිටලා ආවෝ එන්නේ රාගේ තමයි කියලා අනිත්. ඒකට විපස්සනා කියන්නේ විශේෂ පස්සනාව. විශේෂ වූ දැක්මක් අපි ළඟ තියෙන්නේ. එහෙම නැත්නම් අපි රාග ප්‍රහාණයට කටයුතු කරනවා, ද්වේෂ ප්‍රහාණයට කටයුතු කරනවා කියලා කියන්නේ මේක බලන්නේ නැතුව, දකින්න නැතුව කොන්තරත් ක්‍රමයට. ඒක වෙන්නේ නැහැ. දැකීමෙන් බැලීමෙන් තමයි ඇත්තටම භාවනාවේ ප්‍රහාණ කළ කොටසක් තියෙනවා. සෝවන් මාර්ගයේදී පෙන්ලා දෙලා තියෙන සෝවන් මාර්ගයට අවශ්‍ය වෙන්නේ දර්ශනා පහතක්. කෙලස් කෙලස් වශයෙන් දකින්නකොට ඒක ප්‍රහාණය වෙනවා. ඒක ඔය මට මතක ඔය JVP කාලේ හොඳටම දරුණු JVP කරපු එක්කනේ පැනලාවිල්ලා පෙරදිනේ පැත්තේ හිටියා. වෙන නමක් දාගෙන යාළුවන්ට කියාගෙන ඉතින් ඒ දවස්වල ගෙවල් වල කවුරුත් තියාගන්නත් තහනම්. නමුත් CID එක ෆලෝ කරා. පළවෙනිම ඒ යාළුව අතර ඔක්කොම අපි හිටු මේ තිලක් කියලා කතා කරුවාට ජේඩි කාලේ දන්නා මෙයාගේ නම නිමල් කියලා. ඊට පස්සේ එයත් දවස් හතක් පෙර දිනේ පුරුදු කාර්යයක් කරලා නිමල් කියලා කතා කරන එක ගාන හැරලා බලනකොටම දැනගත්තා. ආය මුන්නෝක්ක කතා කරන දෙයක් නැහැ. අවුල. අන්තිමට මෙයාටත් උනේ ඔච්චරයි මම හිතන්නේ මේ විජේවීරට. ඔක්කොම හැඩ වෙනස් කරනකොට ගිහිල්ලා ඩෙන්ටි කාඩ් එක පෙන්නලා විජේවීර නේද කියලා. දැනගත්තා හෙල්ලෙන්න පෙරලෙන්න බැරි බව. ඔය ඒ ඒ දක්ෂකම් ඔක්කොම තියෙන්නේ ඇංගිලා රැවුල් වපාගෙන විභූෂණ කරනකොට තමයි ඉස්සරහට කියලා මේ මැහුවොත් ඔය ඥානපෝනිකාමතුෝ කියලා තියෙනවා ඒ සතිය බලමයි මේ කියන පොතේ මන්නම් කරුපේ ගන්න නෙමෙයි මං අහලා තියෙන එකක් ඕනි යකෙක් ඉදිරියට આવොත් යකාගේ නම කියලා කතා කරොත් බයයි කියලා. හැබැයි වෙන නමක් කියපුවා යකපයි. උදන්න මේ ආචාර්ය බොරු කරන්නේ කියලා. සීරිමැසිනා සීරිමැසිලා කියලාම කතා කරනවා. ඌට බැරිලු බෑ කියන්න. නෑ කියන්න බැරිලු. එහෙම දැන් සර්වචනන් සීසුලට කී හැලක් මාරයාවත්. එනකොටම කිව්වේ තව පාපී මාර. තෝ පාප මාරය කියලා බුදුහාම කියනකොටම තතේ වන්තරදායි. එතනම බෑනේ. මම ඔබට යුද ප්‍රකාශ කරනවා මොකක්වත් වෙන ඔබ මාරය කියලා දැනගන්න එක විතරයි ඕන කරන්නේ. එනිසා කෙලෙස් එනකොට gadu ganen නැතුව ඒ කෙලස් තියා මුලමදාක බලන විශාල පෞරුෂත්වයක් ඕන. විශාල විශ්ීම ශක්තියක් ඕන. විශාල මෙව අහල අහල අහල අහල හොඳ ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒක ඉන්නේ ඔය අනුපස්සනා ක්‍රමයට තමයි. ඒක හොඳටම නැගලා ඉන්නේ චිත්තානුපස්සනාවේදී නෙවෙයි ධම්මානුපස්සනා කොටසේදී. චිත්තානුපස්සනා සරාගම් විතරාගම් සමෝහං අමෝහං සවුත්තරං අනුත්තරං හිත් ටික පෙන්නනවා. නීවරණ ධර්ම ගැන හරියටම පෙනීමක් සහ අවබෝධයකට බුදුහාමුදුර යොමු කරවන්නේ ධම්මානුපස්සන කොටසේදී. හොඳටම මේ අපි හොඳටම හිතවත් දවසක් මේ අපේ ගෙදර වතුර මීටරේ දාන්න සංකල්ප දෙන්නේ ඇවිල්ලා ඒ ගෙදරින් කතා කරා කතා කරා මගේ නම කියලා මගේ පොලේ දෙන්නලා මේ ගෙදර කොහෙද කියලා මම ඒක උඩ පාරේ කියලා ඉස්සරහගේ දරුවන්සේ කියලා. හොඳටම හිතවත්. ඒ යනවා එනවා ඔක්කොම කරනවා. මම දැක්ක මේ සිද්ධිය. ඊට පස්සේ ඒ මිනිස්සු උඩපාරටත් ගිහිල්ලා තමන්සේකින් අහුවම කොහොමද එහා පැත්තේ ආන්නේ. ඊට පස්සේ එහාටත් ගිහිල්ලා ටිකක්පුර යනකොට කරයක් තියන නෑ නෑ ඒගොල්ලන්ගේ ගෙදර. අහවල් ගෙදර අහවල් ගෙදරට ඉස්සරහ ගෙදර කියලා ආවහම ඊට හොයාගෙන ආවා අපේ ගෙදරට. ඊට පස්සේ මම කිව්වා ඇයි මෙච්චර මම දැක්ක ඉස්සරහ ගෙදර ඉන්නේ ඇයි ආවේ නැතිද? නෑ ඒගොල්ලෝ කොහොමද පාරි කියලා. කියලා කිව්වා. මම ඉතින් අත දික් කරලා තැහුවා. ඊට පස්සේ ඉතින් හැබැයි යෝග පොඩි දෙයකින් මම ඒගොල්ලන්ට ඕක දැනෙන්නේ නැහැ ඒක ඒ කියන්නේ මගේ ආයුධයක් ගෙනිහිල්ලා තිබුණා ඕක ගෙදෙට්ට ගෙනාවා මම කිව්වා මේ ආයුධය අමතක වෙන්න පුළුවන් මිනිස්සුත් අමතක වෙනකොට කියලා මම කිව්වා එහෙම. ඉතින් ඒකේ මොකදනේ අන්තිමට අන්තිමට මොකද උනේ ඉතින්? අන්තිමට ඉතින් දැන් මේ මිනිස්සු මේ වැඩි යන්නේ නැහැ. අර ඉස්සර ගිය විදිහට. ඒකත් කමක් නැහැ. නමුත් යාළු වෙන්න ඕන නම් ටිකක් බොරු කියලා අරින්න. එච්චර අපේ යාළුකම පවත්වන්න ඕන නම් කෙලස් ටිකක් වගුරවන්න ඕන. නික්ලේශී වෙච්ච ගමන් අපි අතර ඇයි පෛරුපාසනයක් ඕනේ නැහැ අපි අතර තියෙන සම්බන්ධය රාගෙන් හරි ද්වේෂෙන් හරි තමයි. මොනම හරි සම්බන්ධයක් තියෙනවා නම් ওই ওই වයර් දෙක හරහා තමයි යන්නේ. එහෙම නැත්නම් අපි ගියාත්මේ දැන් අපිත් එක්ක හිටපු කට්ටිය ගැන තියෙනවද කිසිම හැඟීමක් මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවා මොනම හැඟීමක් දැන් ඉන්න අම්මා තාත්තා ගැන මොනවාරි කිව්වොත් එම් පොළු අරගෙන කැටි අරගෙන ගහන්න එනවා අනේ తත්‍ර తත්‍ර අභිනන්දනී යانے යන තන බදාගන්න ජීවිතයක් අපිට හම්බෙලා තියෙනවා ඒක නිසා ඒ වයිදී ඒ ස්වභාවය ඒක තමයි කවදාකවත් දුකක් එන්නේ නැහැ නන්නා දුන්න කෙනෙක් එන්නේ දන්නා වූ ආසන්න වූ තමන්ගේම පෙකෙන වෙල හරහම තමයි එන්නේ. නැහැ පිට දැනකින් එන්නේ නැහැ. මිස් ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කියලා අර සිංහාර තුන් සැරේ වදිනකොට වේදිකාව පැලෙන්න ගෑ ගහන්නේ. අනේ රට රාජ්‍යවල කියලා හැදුවේ උඹ නේද? උඹට විතරයි මංව දැකලා බය නැතුව ඊතල තුනකින් විදින්න පුළුවන් වෙන කිසිම පුරුෂයෙකුට බෑ. මොකද තාත්තා හොඳට දන්න නිසා. හරියටම රත් කිල්ලට තිබ්බාම එනිසා ඒ ඒ plan අඳින හොඳම කිට්ටුවන්තෙක් ඉන්නවා. ඉතින් අපි මෙතෙක් කාලේ හිත හදානින්නේ ඒගොල්ලෝ අපි නැතිවට අරසා කරાવી. ඒක නිසා මේ මිනිස්සු මේ වැඩි කරපු එක වටිනවා හයිය ඇති තියෙන වෙලාවට. දැන් දන්නවනේ. ඒ බැරි වෙලා හරි ඇහුවත් තොරතුරක් කියන්නේ වෙන එකක් තමයි. හිතලමත් නෙමෙයි මේ කෙලෙස් වල හැටි. මම යුනිවර්සිටි එකේ ඉඳන් මම මායේ කාමරේ හොයාගෙන ගිහිල්ලා තියෙනවා අපේ මස්සිනා මම කාමරේ ඉන්න එක නම් මගේ නම දන්නේ නැහැ කිව්වා. එහෙම කෙනෙක් නැහැ කිව්වා. ඉතින් අතිනා වෙලා නිකන් හිටියා. ඒ තාපිච්චාලුක ඒක කොච්චර කැතද අඩු ගන්න. ඔයලා කියන්න බෑ දුර බැහැරකින් දාලා කාමරේ තුන් දෙනා ඉන්නේ. මේ කාමරේ හවලා ඉන්නවද කියලා අහනකොට දන්නේ නැහැ. ඒක එකක් මම මගේ නම කවුරක්වත් දන්නේ නැහැ. ඒ දවස්වල විහිළු නමක් මට තිබුණේ. ඒකෙන්මයි මම ප්‍රසිද්ධ. ඒ නිසා මම දන්නේත් නැහැ. ඒ දන්නේ නැතුනට අඩු ගන්න. සාමාන්‍යයෙන් අහලා බලලා හරි කියනවනේ. ඒ වගකීමක් නැහැ. ඒකට ඇත්තටම ඉතියා අනිවාර්යයෙන්ම අමුත්‍යෙකුට දැනුම් දිය යුතු කියලා බැඳිලා නැහැ. ඒ වගේ තමයි. එතකොට ඔය රත්නාකර මහත්තයා එහෙම මේ සාරණාත් වෙන්න තමයි තන්නේ. ගිහිලා තියෙනවා. යනකොට මේ ගොඩනැගිලා පව කරනාට සිංහලෙන් කතා කරලාකලු එන්න ඇතුළට මෙහෙ තමයි නතර වෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ හිතලා තියෙනවා මේ බිස්නස් හොයන හෝටල් කාර්යයක් වෙන්න ඇති කියලා පහු කරගෙන ගිහිල්ලා. මුද්දටම රැ වෙලා. ගහලා ආපහු ඇවිල්ලා බලනකොට අතෙන්ටමලු යන්න ඕනේ. යනකොට ඉඩ නැති. ඊට පස්සේ කොළුවා කිව්වලු මේ මහත්තයාට මං කිව්වා මෙතෙන් දෙන්න කියලා ආවේ නැහැ කිව්වා. හාමුදුරුවෝ බැන්නලු බැනිලක් තමුසාරිතර පඬිත ගංගෝයි මේ රටේ කවුද සිංහලෙන් කතා කරන්න ඉන්නේ? ඉතින් දැනගන්න ඉතින් මං විතරනේ ඉන්නේ ඉන්න තිබුණානේ. නෑ හාමුදුරුවෝ මට හිතුණා මේ අර හෝටල් වලට කතා කරලා කන්න දෙන්න જાති බිස්නස් වැඩි කරන්න කරන එකක් කියලා. තමුසාගේ මොලේ වැඩිකම නිසා මේක වෙලා තියෙන කියලා හොඳටම බැන්නා. එන්න කියනකොට ගියේ නෑ කියලා. ඉතින් ඒ වගේ ඉතින් ඔය sannivedana තියෙන පොඩි පොඩි පඩවලි මේ මිස්ෆයර් වෙන තැන්. අනිත් එක ඉතින් අපි ඕවා කාට කාට හරි වගේ වින කටින් නැති සංසාරේ ඉන්නකන් ඒ වගේ ප්‍රතිඵල තමයි ඉතින් කරකිලා අපව අපිට එන්නේ. නොවිච්ච දෙයක් නෙවෙයි. මාත් එහෙම කිව්වා. නැත්නම් බුදුහාමුදුර අපිට කියලා තියෙන විස මරන්න ප්‍රතිවිසක් තමයි කර්මය සහ කර්මඵලය කියන්නේ. මොන්නම ભેදයක්වත් අහන්නේ නැත්නම් ඒක දන්නේ කියනවා. ඒක ප්‍රතිවිෂක් වගේ. ඒතකොට හිතනවා මේ විද්‍යරම සැලසුම් කරලා කරන්න දැත්තේ මම දැන් මේක නොකලමනා දහපතුරා වැඩක් විදිහට පෙන්නනට ඕකම මම කවදා හරි කරලා තියෙන්න බෑ නැත්තම් කොහොම කරකලා ඉන්නේ. එදා මම කොච්චර සන්තෝෂ වෙන්නද නැත්තම් සෙල්ලක්කාරකමට ගණ්ඩක්ද කෙනෙක් නොම ගැටලා. එන්නත් මට දැන් මේක ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ කියලා මට ටිකක් පොඩි වේදනාවක් ඇති. පැහැදිලිවම. ඒක තමයි අපේ තියෙන කසඩ ගතිය මොකද්ද කියන්නේ තියෙන්නේ. කසඩ්නස් කියලා කියන්නේ. ඒ ඇත්තටම මේක දයින් නැතුව ඉන්න බෑ අපිට. අපි ළඟ තියෙන පුදුමාකාර අමාරුවක් ඒ මනසට ඒක ඉඟි කරන්න ඕන. ඒකෙන් තමයි මුළු ට්‍රිගර් එකම ගැස්සෙන්නේ. දුවකෝ එල්ල කරලා තියෙන ගස්සන්න එතනින් තමයි. පොඩි දෙයක් අපි කරන්නේ. නමුත් ඒකේ මනසගේ පෙකණි වැටම වදිනවා. ආයන වදි ඒ කියන වචනේත් ඒ වෙලාවට කරන වැඩේ අඩියටම වදින්න කියවෙන්නේ. ඒ වෙලාවේදී කතා කතා නොකර සිටීම යුද්ධයක් දිනනවා වගේ කියලා කියනවා. ඒ වචනේ පිට නොකර සිටීම යුද්ධයක් දිනනවා වගේ ජාතික වීරයෝගේ කතා කියවලා බලන්න හැම තැනක දක්ෂතාවයට පත්වෙච්ච මිනිස්සේ දිනලා තියෙන ඔන්න ඔය වචනේ දැනගෙන නොකිය ඉඳලා. අන්නේ තමයි රටේ ඉතින් මම ඒක කිව්වෙලු වැරදිද කියලා. දැන් ඒක දැනගත්තට පස්සේ ඊගාව අවස්ථාවක් වෙනකොට අපි අවදි. ඒ මනුස්සයා මට සැලසුම් කරලා කරනවා පුළුවන් නම් ඉන්න ඕනේ නෙවිච්ච ගන්න. එමන්සත් සැලසුම් කළා කරනවා නෑ මොකක්වත් නෑ. එමන්සට පුරුදු විදිහට ස්තුති කරනවා. ඒ අර මේ බිලාල පාදක වස්තුවේදී සඳහන් කරලා තියෙනවා මිනිස්සුයෙකුට ඇහිලා තියෙනවා දන් දෙනවට වැඩිය හොඳයි පිරිසක් සම්බන්ධ කරන දන් දුන්නොත් යසස් ලැබෙනවා කියලා. පිරිසක් ලැබෙනවා. ඒ කියන්නේ මිනිස්සු සල්ලි තියෙද්දි වීදියේක කෑගගා ඇවිදිනවා හෙට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දාන දෙනවා කැමති කෙනෙක් එකතු වෙන්නේ. ඉතින් කවුරු කවුරුත් දෙනවා. ඒ මසුරු මිනිස්සෙක් ඉන්නා ඒ මනසට කේන්තියට මේක දෙනවා නම් දෙන්න ඕනේ මේ ආහාර මිනිස්සුත් ගාගෙන වන කරගෙන මේ වීදියක් දෙක කරනවා කියලා තරහ යනවා. තරහ ගිල්ලලා ඉල්ලනකොට මේ ඇඟිලි තුනකට අල්ලලා මේ මේ මුංගට පෙට්ටියට අත දාලා ඇඟිලි තුනකට අල්ලලා ආ කියලා දෙනවා. හාල් ටිකක් ඉල්ලනකොට මෙහෙම ඇඟිලි තුනකින් අල්ලලා දෙනවා. ඉතින් අර මිනිස්සයා කරන දේ මල්ලට ගන්න වෙනුවට ඒ ටික වෙනම ඩප්පියකට ගන්නවා. එයාගෙන් හම්බෙච්ච මුං ඇට ටිකයි හාල් ටිකයි තෙල් ටිකයි අරගත්ත පස්සේ මුදලාට හිතනවා මේ යකන මොකක් හරි සැලසුමකට යන්නේ දැන් මම මසුරයි කියලා මෑස මට කත කතාවක් පතුරවන්න හදන්න කියලා ඉවරලා ඔත්තු කාර්යයක් කරනවා දාන වෙන දැන් ගිහිල්ලා බලනකොට අර මනුස්සයා හැම අරකින් ඇටයක් අරගෙන මුං ඇට කැම වලටත් දානවා මුං ඇට කිරිබත් වලටත් දානවා ඇටේ ඇටේ දානවා තෙල් අරගත්තාම අතිරහටයි කොණ්ඩ කැමකට ඔක්කොම තෙල් කඳුළු කඳුළු දානවා බත් වෙනකොට කිරි බදටයි අරකටයි මේකට අහල්පි ඔක්කොම දාන. දාලා හදනවා. හැදුවට පස්සේ අර මනුස්සයා දැනගන්නවා දැන් ෂුවර් එකටම මේ මිනිහා හිට ප්‍රසිද්ධ දේශනාවක් දෙනවා. මම කරපු කැත වැඩේද කියලා පීයක් අරගෙන කිරිචියක් මෙතන බැඳගෙන කකුලේ බැඳගෙන යනවා බනහන. ඒ දරුවචන් ආංශෙම අර බනම කියනවා දන් දෙන්න. පුලුවන් තරම් පිළි සම්බන්ධ කරන දීපම යසස් හම්බ වෙනවා කියලා උපාසක මහත්තයා මොකද කියන්නේ ඊට පස්සේ එයා කියනවා මේ ස්වාමීන් වහන්සේ මම මේ කරපු වැඩේදී මට ඉෂලෙම්ම දීපු එකනටත් අඩුවෙම දීපේ කරන සමාන කුසල් සිද්ධ වෙන්න ඕනේ මම පුතුම ප්‍රීතියක් පුතුම ධර්මයේ ප්‍රීතියක් බුද්ධ විඳයි කියනකොට අර මනසට දරා ගන්න බැරි වෙනවා වැඩියම දීපේ කරනටයි අඩුවෙම දීපේකට සමාන කුසල් සිද්ධ වෙන්න ඕනේ කියලා කියනවා ඊට පස්සේ ගිහිල්ලා මනස දන ගහලා මැරලා කියනවා අනේ පින්නතන් වහන්සේ සත්පුරුෂයන්ට මට සමා වෙන්නේ ඇයි මොකද කෙරුවේ කියලා අහනවා නෑ මං ආවේ උඹට වැඩි දෙන්නම් කියලා පිරිසි අරගෙන පෙන්නනවා. ඔබ බැරි වෙලා හරි මේ අසවල් මුදලාලි මෙච්චර කුණු කේඩුයි. කුඩු කේඩුයි කියලා කිව්වනම් මරන්න හිතන ආවේ. කියලා මහා පිරිස මැද පිය පෙන්නලා මේ සමාව ගන්න. ඒසොට පුත්‍රජාන වහන්සේ මේ උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූර්ති කියලා ඒ මනුෂ්‍යර කියන පුංචි උනත් ලොකු උනත් පින පිනමයි. ඒක වරදවා ගන්න එපා සමාදම් වෙන්න. බුදුන්සේ නිකම් අවධානය වෙන පැත්තකට යොමු කරලා කිව්වට පස්සේ මේ දාන ජීපේකනා සෝවාන් වෙනවා. ඒ කුසලයේ මේ වෙලා. එචා මේ මනුස්සයාට නිකන් හරි කෙනහිල්ලක් වචනයක් ගියා නම් එතන මිදීවරපුකින් ඉවර වෙන්නේ මේ මනුස්සයා පිහිය කීසේ බැඳගෙන ඉන්නේ. පස්සේ සමාව ගන්නෙත් ඒක පෙන්නලා මං ආවේ මේකට නමුත් උඹ කිරුවේ වැඩි වෙනයි. ඔය ලංකාවේදී ඕකට කිට්ටු කතාවක් තියෙනවා ආතර් වීඩීඑස් කොස්මාම ඉන්න කාලේ එයා ප්‍රකාශයක් කරාලු මම කරන ජාතික මට්ටමේ වැඩක් මට ලක්ෂයක් දුන්නත් ඒක මට මා පුංචි දෙයක් හැබැයි සතයක් දුන්නත් ඒක මට ලොකු දෙයක් මගේ වැඩේට ඒක සතයක් දුන්නත් ඒක මට ලොකු දෙයක් හැබැයි ලක්ෂය කියලා මට ලොකු දෙයක්වත් නැහැ මට සල්ලි තියෙන ඒක මට පුංචි දෙයක් හැබැයි සතයක් දුන්නොත් ඒක මට ලොකු දෙයක් මම සලකන දෙකටම සමානව කියලාලු බැස්ස මට ආධාර කරන්න ඕගොල්ලෝ නැතුනට මම වැඩේ කරනවා ආධාර කරන්නේ මගේ වැඩට උදව් වෙන නිසා අපි ඒවයිටි සමහිත පතුරුණයි කියන එක ආර්ථික විද්‍යාවට ගැලපෙන්නේ නැහැ. දේශපාලන විද්‍යාවට ගැලපෙන්නේ නැහැ. සමාජ විද්‍යාවට ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ විතරක් අපට කියලා දීලා තියෙනවා තරතිරම් බලන්න එපා. දෙන්නටත් දීපන් නොදෙන්නටත් දීපන්. බයින කරත් උත්සව කරපුවා නොබයින කරත් ඉස්සුදි කරපුවා. ඒකෝට මිනිස්සු අංජබජල් වෙලා යනවා. මිනිස්සු දැන් කලවම් වෙලා යනවා මොනවා කරන්නද දන්නේ නැහැ. අපිව සැලසුම් කරගන්න බෑ. දැන් ඔය කෙලින් පියාඹන කුරුල්ලන්ට වෙඩි තියන්න පුළුවන්. සමනලයට වෙඩි තියන්න බෑ. ඌ යනවා මෙහෙම මෙහෙම යන. කමනට මොනම සතෙකුටවත් ගහන්න බෑ ඌ. ඌගේ හැටි අපිට වෙන්නේ මෙච්චර ශක්තිය නැති කරන මෙතින් අතෙන් යන්න ඌ මෙහෙම මෙහෙම කර කර යන්නේ. හරිම විචිතුරුයි. සමහරවල් හරි විචිතුරුයි. සතෙකුට මෙහෙම එල්ලෙට විදගෙන ගිහලා ගහන්න බෑ. දාශන්තරාට ඕන තරම් සල්සුකල වෙරිචිතයි. මොකද දාශන්තරා යන්නේ එක වේගෙමයි, එක දිශාවටමයි තුවක්කුවේ මේ වීදුර වැටුණා නම් ආශන්තර රූපේ කොකගස වදින්නේ නැතෙනවා. නිසා අපේ ජීවිතේ සැලසුම් වෙනවා නම් කෙලස්. මොකාටක කියාගන්න බැරි විදිහට ඔක්කොම අංජබජල් පිට යද්දිත් අපි දන්නවා සතියෙන් ඉන්නවයි කියලා. අන්න ගෙජ්ජි කපතයි නටන කකුලේ ගෙජ්ජි කපන යෝගාවචරය. යකට වෙට්ට පිටලකම මම මේ උගන්වන්නේ. භාවනා කරලා විතරක් බෑ. කිසි කෙනෙකුට නොවැගෙන්න කරන්න ඕන. කිසිම කෙනෙකුට හුලඟක්වත් වදින්න තියන්න බෑ. තමයි සාමාන්‍ය විදිහට යනවා. අර වගේ වෙලාවට දත හපාගෙන හරි කමන්නේ කීවෙන්න යන වචනේ දරා ගන්න. ඒක මම උත්සාහ කළා තියෙන සමහර ලාට පස්සේ හරි කියන්න හිතෙනවා. එතකොට බැසික සැර බැලලා ඒත් මට හිතෙනවා මේ තකතිරුකම එලි බහින හැටි තුවාලයක සැර වෙලී හිටිනා වගේ එළියට යනවා. සමහරට නොකියම ඊට වඩා පස්සේ ආශ්චර්ය ධර්ම සිද්ධ වෙනවා. අනිවාර්යයෙන් මේ මනුස්සයා කරලා තියෙන වැරද්ද. දැක්කේ නෑ වගේ, දන්නේ නෑ වගේ කරබන් ඉනකොට මං මේ වැඩේ ඉවර කරන ගමන් මං කියන්නේ එවැනි චිත්තක්ෂණයක ඉවසීම දසපාරමිතා පුරන වැඩක්. හරියම ලේසි දසපාරමිතා පුරන්නේ තියෙන්නේ දාන, සීල, නෙක්ඛම්ම, උපේක්ඛා සියලුම දේ සම්පූර්ණ වෙනවා. මේක නම් නොකියම බෑ කියලා වචන එනවනේ අපේ හිතට. දෙකක් කතා කරන දෙහියට පැන වචන කියලා කියන්නේ. අන්නේ ඒ වචනේ නොකිය ඉන්න පුළුවන් නම් අය මුකුත් නැහැ ඉතින් ඒක කියලා වැඩක් නැහැ. අන්න එහෙම මිනිහා තමයි සමාජයේ ඉවසා ධර්ම මිනිහා. අනිත ඔක්කොම ඉන්නේ උරුට්ටු. ඒක ගන්න දෙයක් නැහැ. එකෙකුට ඒක හොදලා ගන්න දෙයක් නැහැ. ඒක අසුචිම. අරක විතරයි අපි පුරුදු කරන්න තියෙන්නේ කවදාකවත් එපා. ඒ ප්‍රතික්‍රියා කළ යුතුමයි කියන තැනක ඕන නිකන් ඉන්නේ ඇති. මොනේ යන්නලා නිකන් ඉන්නවා. දැන් අපි පැය කමාරකට වැඩි කාලයක් කරන් තියෙනවා. අපිට තියෙන එකාට 3:00ට දැන් වෙලාව 2:45යි 40යි අපි එතකොට මේ 3:00ට මෙතන රැස් වෙනවා පැයක සක්මණෙන් පස්සේ පැයක පරියන්කයකට මම හිතා ගිලම්පස් හදනවා කියලා මේ ළමට බලන්නයි එහෙම තියෙයි එහෙම තියෙනවා පොඩි අමුසුක සකස් කරලා අපි නම් මෙතනින් නැත කරනවා මේ ධර්ම සාකච්ඡා ශිරු දිනාටම තෙරුවන් සරණයි